ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වැඩමුළුවේ දෙවැනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහා තබ්බා දස මිච්ඡත්තාති තී අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් යෝගාවචරයන් වශයෙන් නැත්නම් පූර්ණ කාලිනව භාවනා කරනන් වශයෙන් දත යුතු වශයෙන් සඳහන් කරන අතහල යුතු ධර්ම 10 පහාණය කළ යුතු ධර්ම 10 කියලා දන්නවාද කියලා. ඒ අහන්නේ ඒක දැන් මම මේ කියලා දෙන්න හදන්නේ මෙන්න මේකයි කියලා මාතෘකාව මතු කරගන්න. මොකද මේ වෙලාවට කවුරක්වත් දන්නවා කියන්න යන්නෙත් නැහැ, නැහැ කියන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ සාදර වෙනවා. දැන් අපිට අද පන්තිය උගන්වන්න හදන්නේ මේ ප්‍රහාණය කළ යුතු ධර්ම 10 කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසමිච්ඡත්තා කියලා ඒ ධර්ම 10ට පොදු නමක් දෙනවා. පොකුරටම සමූහයට. ඊට පස්සේ ඒ නම නම් ධර්ම 10 එක එකක් නම් කරනවා. නම් කරනකොට අපි මතක් කරගත්ත විදිහට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ප්‍රඥා, මිච්ඡා විමුක්ති. මේ විදිහට මේ ලෝකයා ප්‍රාර්ථනා කරන ඒ හොඳ අපි කිව්වොත් ආර්ය අෂ්ටාංග මාර්ගේ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදා කියලා ඒක මුල් අට ගැනෙනවා. ඒ 10ම වංචනිකව ඇති වෙන්න පුළුවන්. වංචනික දේවල් ඇත්ත කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒකට යමක් වංචනික දෙයක් ඇත්ත වශයෙන් හිතා ගන්නවට බාර ගන්නවට ත්‍රිපිටකේ සඳහන් ගන්නේ මිච්ඡා කියන වචනේ. ඒ නිසා මම සම්මා දිට්ඨි කියලා හිතාන හිටියට ඒ තියන් තමයි ළඟ තියෙන දෘෂ්ටිය මිච්ඡා දිට්ඨියක් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක ධර්ම પરම්පරාවකට වැරදි ධර්ම પરම්පරාවකට මුල් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ නා අඩුම ගානේ දන්නවනම් මේ දෘෂ්ටි කියන વિશેයි සම්මා කියලා පැත්තක් තියෙනවා මිච්ඡා කියලා පැත්තක් තියෙනවා. උග පට බේරගෙන ගියේ නැත්තම් වැරදි පාට ගියොත් දිගට යන්න පුළුවන්. ඉතින් ආ බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන වෙලාවේ ඒ තමන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අර අපි කිව්වා වගේ මණිකක් කියලා පිත්තල මේ තිරිවාණ කෑල්ලක් රැකවගෙනාට ප්ලාස්ටික් කෑල්ලක් රැකවගෙනාට ඒක මුදලකට හරි හැටියට ගනුදෙනු කරන්න වෙන්නේ නැහැ. රෝල් ගෝල් එකක් අරගෙන ගෝල් කියලා හිතාගෙන හිටියානම් රත්තරන් පාට තියෙන එකක් අරගෙන රත්තරන් කියලා හිතාන හිටියානම් හම්බ වෙන්නේ නැහැ හදිසියකදී රත්තරන් ලැබෙන ඵල. අන්නේ වගේ ලෝකේ සාසන විශේෂයි ආධ්‍යාත්මික විශේෂයි ආගම විශේෂයි මේ ලෝකයා මේ මිච්ඡත්ත වලට පටලවිලා ඉන්න නිසා කාල් මාක්ස් ඇතුළු මේ භෞතිකවාදී උගන්න ඔක්කොම කිව්වා ආගම මිනිස්සු ගංජා විකුණන තැනක් කියලා. මිනිස්සු ඒකට මත් වෙලා මේ ලබනාත්මේ හොඳ හොඳ දෙයක් දෙන්නම් කියලා මේ ආත්ම තියෙන බුදුලේ පූජා කරනවා. දන්නේත් නැහැ. ඊට පස්සේ ලැබෙන සැප ಜಾති තියෙනවා. ඉතින් එකක් තමයි මේ සමාධිය. ඉතින් එතකොට අනාගතේ බදු දීලා ඒ මිනිසුගේ පර්ස් එකට තට්ටු කරන වැඩක් තමයි ආගම කියන්නේ. නිසා මුළු ආගම් සේරටම විරුද්ධව නැගී හිටලා කිව්වා ඒකේ මේ අහිංසක මනසෙ හම්බ කරන දේ ඇඹිලියේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු කරන එක තමයි කරන්නේ. ඒකල කියනවා මේක දෙන්නම් මේක දෙන්නම් කියලා. ඒකට ඒගොල්ලන් ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් මේ සතුට ඇත්තටම අත්දකින්න පුළුවන් එකක්. ඇත්තටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. කියන්නේ බෑ මේ ආත්මය අත්දකින්න බෑ. ඒක ලබන ආත්මේ වැල්පොලිත් එක්ක හම්බ වෙනවා. ඒක නිසා ඉතින් දෙනවා. ඉතින් ඒක නිසා ඒක ඒ කොමියුනිස්ට් ධර්මයේ පැතිරීම ආගම් වලට ලොකු බාධාවක් වුණා. ඇත්තටම කියනවා නම් ඒක දේව ආගම් වලට තමයි ගැහුවේ බුද්ධ ආගමේ යන ආගමක් නෙවෙයි. ඉතින් කොච්චර මේක පටලවා ගත්තද කියනවනම් 1938 ඉඳලා 48 වෙනකම් පැවතිච්ච නිදාස් සටනේ හාමුදුරුවෝ තමයි කොමියුනිස්ට් ධර්මයේ ප්‍රතිචේ බඳගත්තේ. ඒගොල්ලෝ හිතුවා ඒ කොමියුනිස්ට් ධර්මයේ තියෙන සම සමාජ ක්‍රමයේ තමයි සාංගික ක්‍රමය. ඒ මේ වස්තුව බෙදලා යන ක්‍රමය නිසා සියලුම කොමියුනිස්ට් පක්ෂවලට විවස්ථා සකස් කරේ නම් සකස් කරේ සංඝයා වහන්සේලා. මේක තමයි නියම එක කියලා. තාමත් ඒ බුරුව තියෙනවා. ඒක නිසා පේනවා ඒ මිච්ඡා සමාධි වගේ දෙයකට ගහලා මිච්ඡා සමාධියේ මිනිස්සු රැවටෙන්න ඉඩ තියෙනවා කියලා කියපු කාල් මාක්ස් තුමා අපේ ගැලවුම් කාර්යය. මේ මොකද නැත්නම් මිනිස්සු මත් වෙලා මේ ආගම අදහනවා කිසිම තේරුමක් නැතුව රාත්තල් ගන්න දන්නේ නැතුව මැටි කනවා. අපි ඒක හරියට කියලා දෙන කෙනා තමයි කාල් මාක්ස් කියලා අපේ හාමුදුරුව අපිට ඉගෙනුවා. ඒක 30 ගණන් 40 ගණන් වල පත්තර කියවපු කට්ටියට හොඳට දැනගන්න ලැබිලා තියෙනවා. අද වුණත් ඒ මාක්ස්වාදී පක්ෂ රැස්වීම වලදී හාමුදුරු නොමසුරුව තමන්ගේ පර්ස් එකෙන් අදගෙන ඒ කැටේට පින් කැටේට සල්ලි දාන ෆොටෝ පෙන්ලා තිනවා ආමුදුර කොච්චර කැමතිද මේ මේ කොමියුනිස්ට් ධර්මයට ආමුදුරන්ට සල්ලි තියෙන්න බෑනේ එකක් දෙක ඒක නොමසුරුව ඒ ඒ වගේ ආගම් ආගම් නෙවෙයි වයිතින් කොමියුනිස්ට් ධර්ම වලට පටවන ඒකෙදි ගත්තේ මොකද මේ දෙගොල්ලම කාල් මාක්ස් හෝ ඒ මාක්ස්වාදී ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සු ආගමකට රැවටිලා දැන් සාමාන්‍ය බුද්ධාම ගත්තොත් සමාජයට රැවටිලා තමයි. පුදුමාකාර වේදමක් කරනවා. අත්දකින්න පුළුවන්. උරගා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. දේවාගම් වල තියෙන එක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ මරණය මත්තේ. ලබනාත්මේ. සර්වඥාන්සේ අවුරුදු 7ක කාලයක් දුන්නා. අර විදිහටම තමයි ඇදහිල්ලෙන් යන්න ඕනේ. ඒ ක්‍රම වලට සමාධිය උපයන්න ඕනේ. ඒ සමාධිය අවුරුදු 7කින් ප්‍රත්‍යක්ෂ කරන්න බලන්න පුළුවන්. ඒ තමන් ඒක අනාගාමී ඵලයේ ලැබෙනවා නැත්නම් සවපදිශේෂා අනාගාමිතා. අඤ්ඤා අරියත් භාවි. ඒ නිසා බුද්ධ ආගමේ තියෙන සුවිශේෂත්වය තමයි මරණයෙන් මෙපිටට ගත්තා ප්‍රත්‍යක්ෂණේ. නමුත් බෞද්ධයෝ අරගෙන බැලුවොත් කීයෙන් කී දෙනෙක් එහෙම මේ තමන් කරන භාවනාව, තමන් දෙන දාණය, තමන් රකින්න සීලය ප්‍රත්‍යක්ෂණය කළ යොත්තක් උරගා බැලිය යොත්තක් කියලා බාර ගන්න තරම් ලුණු පිටිස් තේරෙන පිටිස් ඉන්නවාද කියලා බැලුවොත් තාමත් හරිම සෝචනීයයි. හරිම සෝචනීයයි. විහි යන රැල්ල යනවා. යන්න හේතුවම මිච්ඡා සමාධි. මං කියන්නේ අනිකෝ සමාධි නැතුව නෙවෙයි. අනිකුත් මිච්ඡා දේවල් නැතුව නෙවෙයි මිච්ඡා සමාධිය විතර මිනිසු මත් කරවන්න පුළුවන් මිනිසු නිකන් අන්ධ අංජබජල් කරන්න පුළුවන් එහෙම නැත්නම් අන්ධමන්ද කරන්න පුළුවන් වෙන මොකක්වත් නැහැ ඉතින් ඒ මොකද ඒකේ තරම්ම මේ මිනිස්සුන්ට ඒ පොඩි පොඩි අවශ්‍යතාවයන් සම්පාදනය කරනවා තියෙන මානසික අසහන ඒකෝද තරහ පිරිමහින්න ඉතින් ඒව තමයි මේ මත්පැන් පානය කිරීම හරහා පිරිමි කරන්නේ. දූර්ත ක්‍රීඩා හරහා පිරිමි කරන්නේ. එහෙම නැත්නම් අක්කු දුත්තෝ සුරා දුත්තෝ ඉටි දුත්තෝ ච යෝනරෝ කියලා ඉතින් මිෂන දොස් කියන්න බෑ මොකද ජීවිතය හැම කටුකයි. ඒ නිසා මොනවා හරි සමාධියකට හිත දාලා ඒ වලින් සමාධිය කියන්න බෑ. ඇත්තටම මත් මදය පමාදය කියලා කියනවා. ඉතින් මේ සමාධියේ තියෙනවා මිච්ඡා පැත්තට ගියොත් අන්නේම මදයට පමාදයට හේතු වෙන කරුණු. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ටි වැඩි කරන කරුණු තියෙනවා. සමාධිය නිසා Taman හිතේදී මාන්නක්කාර වෙනවා. නැත්නම් ඒ ලැබෙන සමාධියට තණ්හා කරනවා. එනතන ඒක මගේ සමාධිය, මගේ ධානය කියලා මා දිට්ඨි වශයෙන් ඇති කරගන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් කොහොමද අපි ඇත්තෙම නැද්ද තියෙනවනම් අපි ඒක අඩු කරමින් අඩු කරමින් නියම ඇති හැටිය දකින්න පැත්තට යනවාද කියලා පරීක්ෂා කරනවා කියන එක විපස්සනාට විතරක්ම දාලා කරන්න බෑ. චේතෝ විමුක්තියට යනකොටත් ඒක අවශ්‍යයි. ප්‍රඥා විමුක්තියට යනකොටත් අවශ්‍යයි. එහෙම නැතුනොත් ඕනම කෙනෙකුට අපිව රවට්ටන්න පුළුවන්. ඉතින් ඒක අද මේ මේ ජන විඥානේදී ආ බලනකොට මේ උගතුන් ඇයි සම්මත සිල්ලතුන් ඇයි සම්මත ධනවතුන් අය සම්මත පිරිස් මේ යන රැල්ල මං කියන්නේ ඔක්කොම මිච්ඡා සමාධිය නිසාම කියලා. තව ගොඩක් දේවල් තියෙනවා දේශපාලන යටි කූට්ටු වැඩවල. නමුත් මේ අවංකව වැඩ කරන කෙනෙක් කොහොමද දැනගන්නේ මට මේ ඇති වෙලා තියෙන සමාධිය පුළුල් සමාධියද නිවන ඉතුරු කරගෙන යන එකක්ද නැත්නම් නිවර අවරාධමා යන එකක්ද කියන එක. නිවනෙන් පිටතට යන විතරක් නෙවෙයි නිවනට අකුල් හෙලනවා. එතකොට ඒකට කියන්න බලම් පැහැදිලිව මිච්ඡා සමාධියක් කියලා. නමුත් ඒකේනා නිවරට ඉඳ තියාගෙන යන සමාධියට වැඩිය අර නිවන අකු අවුරාගෙන යන සමාධිය බදාගෙන මම කියාගෙන මගේ මහානක්කාරකම් වලට ගන්න. ඒකෙන්ම පේනවා සමාධිය පටලවාගෙන සර්පයා ඔළුවෙන් අල්ලන වෙනකොට වලිගෙන් අල්ලලා. එතකොට සර්පයා කනවා. කෑවට පස්සේ බුද්ධහන් විරුද්ධව කතා කරනවා. බලනකො මමත් භාවනා කරලා තියෙනවා මටත් මෙහෙම වෙලා තියෙනවා. ඒ වුණාට මේ අන්තිමට මං අමාරු වැටුණානේ කියලා. ඉතින් ඒකට දේවදත්ත චරිතය ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක්. දේවදත්ත කියන්නේ මුල් කාලේ හොඳට මහානකම් කරපු හොඳට සමාධිය ඇති කරගත්ත අභිඥා දක්වා හිත දියුණු කරගත්ත කෙනෙක්. නමුත් ඒ සමාධියේ අධිකකම නිසා යාට ඇති වෙච්ච වෙලාවක වර්ෂාවක් ඇති කරන්න පුළුවන්. ඕන වෙලාවක සුලිසුණුකක් ඇති කරන්න පුළුවන්. ඒ තරම් මේ අභිඥා ඇති කරගත්තා. යාට හිතුණා මේ රජ්ජුරුවන්ව වශී කරලා රජ්ජුරුවලව බුදුජානනාංශේ මරවලා මට බුදු වෙන්න පුළුවන් කියලා. මේ සර්වජන් වහන්සේ කායිකව විනාශ කරලා මට එතෙන් යන්න පුළුවන් කියලා. ඉතින් අජාසත් රජු රෝගාවට ගිහිල්ලා අභිඥා කරලා සුලිසුලන් ඇති කරලා වැසි ඇති කරලා රජුරෝ බය කරා. මොකද රජුරෝ තාත්තම් මරලා හිටපු බයේ හිටියේ. ඒත් සෝවාන් උත්තමේ. බිම්බිසාර රජුර කියන්නේ. කේලම් කියලා කියලා කියලා කිව්වා උඹට කාදාක රජ වෙන්න වෙනා කියම අරබන්. මැරුවේ නැත්නම් ඔයා මැරෙනකන් ඉන්න උඹට රජකම් කරන්න නියම වයසේ රජකම් කරන්න හම්බෙන්නේ කියලා අනේ අර බිම්බිසාර රජුරෝ මැරෙව්වා. ඊට පස්සේ කිව්වා දැන් දැන් මං කියන ධානන රජුරන්ගේ ප්‍රධාන පූජිතයරත් හපන් දේවදත්ත බුදුජානනාචර විරුද්ධව ඇත්තු මෙහෙව්වා, දුනු වායෝ මෙහෙව්වා, නානා ප්‍රකාර දේවල් කරා. ඒ මොකද අනික් ස්වාමීන් වහන්සේට වැඩිය හොඳ සමාධියක් තිබුණා. දේවදත්තට. ඒ සමාධියෙන් වැසිවස්සන්න පුළුවන්. ඒ සමාධියෙන් සුළුසුලං ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙනකොට අජාසත් රජු බුදුරජාණන්සේට වැඩිය දේවදත්තට තන දුන්නා. තිබුණිසාර ශාසනික තියෙන කැත්තම වැඩ ටික බුදුජානනාංශේ විනාශ කරන්න රාකර 16ක් පරෝලා ඇතෙක් මෙහෙවුවා 30 දෙනෙක් දුනුවා යදුවේ තාම සූක්ෂම ක්‍රමයකට කවුද විද්ද කියලා අහුවෙන්න බැරි වෙන විදියට චින්චමානිකා වගේ කට්ටිය මෙහෙවුවා ඒක නම් ඇත්තටම දේවදත්තම නෙවෙයි මේ කටයුතු දිහා බලනකොට පේනවා මිච්ඡා සමාධියක් ඇවිල්ලා ඇන්දොත් කවුරු හරි අල්ලගත්තොත් මේ මම වැඩේ හරි කියලා එයාට හිතෙනවා ජාසත් රජුණන් රජුන් මල්ලා රජ වෙන්න අදහත් මල්ලා රජ වෙන්න මට පුරුවන් බුදුන් මල්ලා බුදු වෙන්න. ඒක ඒ විපස්සනා භාවනා උගන්නන මධ්‍යස්ථානවල කියනවා ඔය සමාධියම අනිවාර්යයෙන්ම ඕනයි කියන කෙනෙකුට මොකද්ද මේ වගේ පටලවි ලක්ෂණ දෙන්න තියෙන උත්තරේ. මේ සමාධිය හරි ගිහිල්ලා නෙවෙයිද මේ. හරි ගියා හැබැයි මිච්ඡා සමාධිය. ඉතින් රජුරෝ මේ අජාසත් රජුරෝ උදේට දවල්ට බත්තලි 500 500 පූජා කරනවා. දේවදත්ත. ඉතින් මහරහතන් වහන්සේ නෙමෙයි ඉතින් බුදුහාමරන්ට එහා ගිය කෙනෙක් නෙමෙයි. ඒ රජුරු කෙනෙක් එහෙම කරුවාට පස්සේ රට්ටු සාමාන්‍ය භික්ෂුවක් කොහොම ශාසන කටයුත්තක් කරන්නද? ඒ වෙන මොනවාක්වත් හම්බෙලා නෙමෙයි දේවදත්තට. සමාධියක් ලැබිලා. ඉතින් ඒ ලැබිච්ච සමාධිය විපස්සනාවකට අනුගත වෙන නිවනට ඉදි තියාගන්න සමාධියක්ද එහෙම නැත්නම් මේ ලැබිච්ච සමාධිය නිසා බුදුන් මරල බුදු වෙන්න ඒ වගේම රජ කෙනෙකුට තමන්ගේ පියා මරන්න උපදෙස් දෙන්න වගේ යට තියෙන ඒ කුහක ගති ෂට ගති තිබිලා තියෙනවා ඉතින් ඒකට අපි එවැනි සමාජයක් සහිත දේවදත්ත නම් ප්‍රතික්ෂේප කරાવી නමුත් දැන් මයිලක තියෙන සමාධියත් එහෙම දෙයක් වෙන්න පුළුවන්ද නැද්ද කියන එක හරියම හරි මේ ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න. ওই මිලරේපා කියන පොත මම නිතර කියවනවා. එයාගේ ලොකු බුදල්කාර ටිබෙටන් ජාතික පුද්ගලයෙක් එයා තාත්තා නැතුණා පස්සේ මාමලා 30 දෙනමක් 32 දෙනෙක් එකතු වෙලා අම්මගේ තියෙන බුදලේ සේරම අරගෙන මෙයාට කරදර කරනවා. අසීමිත කරදර කරනවා. මේ ළමයට තේරෙන්නේ අම්මා කියනවා ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා මේ විද්‍යා ධර්ම ඉගෙනගෙන ඇවිල්ලා මේ මාමලා ටික මරපන් කියලා. පස්සේ ආ ගුරුනාථ ගාවට ගිහිල්ලා ඇති කරගන්නවා මේ සමාධි ශක්තියක් අකුණු ගසන්න පුළුවන්. ඉතින් ඒකට පස්සේ ආපහු ගෙදර ඇවිල්ලා අම්මට කියලා ඔක්කොම මාමලා ටික ගෙනෙනවා සාදයකට කියලා. මේ පුතා ඇවිල්ලා ලොකු ඉගෙනීමක් ලැබලා තියෙනවා. නිසා පුතා ආපු නිසා අද අපේ ගෙදර සාදයක් තියෙන එන්නේ කියලා ඔක්කොමලා ඉන්න වෙලාව අකුණක් ගස්සලා අර 30 දෙනව දෙන්නම් මරනවා. මරලි වුණාට පස්සේ තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ මේ සමාධියකින් මෙන්න මේ වගේ වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇති වෙච්ච පශ්චාත්තාපෙදී යා සම්පූර්ණ ජනයගෙන් අයින් වෙලා කැලේක ඉඳලා කියනවා මේ අවුරුදු ගාණ කහඹිලියකොල මැටි වළඳක තම්බලා බි කාලා කාලා කාලා මේවස කොළ පාට වුණාලු. මැටි වළඳ බිම වැටිච්ච දවසේ මැටි වළඳ යට කහබිලි වලින්ම හැදිච්ච වරඳක් ඇතුලේ හැදිලා තිබුණාලු. එච්චරමයි කාලා තියෙන්නේ. එයා දැනගත්ත මිච්ඡා සමාධිය ගැන මෙතරම් භයානක දෙයක්. ඒක ගත්ත මිනිස්සයත් අන්තිමට යට කරගෙන යනවා. එතකොට නිවන නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ සමාධිය යොදවලා අම්මගේ මත මතිය ජයගන්න මාමලා 30 දිනක් මරන්න. අකුණු ගසන්න. සුලිස්ලන් ඇති කරන්න. අන්න වගේ මේ සමාධියේ තියෙන මේ අනිකුත් ಗುಣ නැතුව මේ සමාධිය ආවට පස්සේ ඒක දරා ගන්න බැරුව මොන මොන දේවල් කරනවද කියලා බැලුවොත් ඒකට බුද්ධ ආගමේ ඉඩ ගාක අවුරලා තියෙන. අවුරලා තිබ්බ ඒක නිසා අනික් ආගම් වල විශාල විකාර තියෙනවා. ඒ විකාර දිහා බලනකොට මේ මිනිස්සු බුද්ධ ආගම අතහැරලා ඒ ආගම් වලට අනික සාධාරණයි. මොකද අර මායාව හරි සිත් ගන්නසලුයි. ඉතින් මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියන එක තමයි අපි 1977 ඉඳලා දිගටෝ මේ හිටපු ඔක්කොම භාවනා කරපු අය භාවනා කරලා විතරක් හරියන්නේ මේ ඔබ කොච්චරක් වංචනිකද මේකෙදී ඔබ කොච්චර ෂටද මේකෙදී ඔබ කොච්චර චපලද මේකෙදී කියලා හරියන හරියන හැම වෙලාවකම සතිය සමාධි ආදී නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම අපි තාමත්ම අම්මා අප්පා අතහැරලා ඇවිල්ලානේ මේ කරන්නේ. ඒක ලැබුණාට පස්සේ අර වගේ හානියක් වෙන්න පුළුවන්. ලැබුණාට පස්සේ ලැබෙන්නේ නැත්නම් ඕක දෙයක් නෑ අඬ අඬ ඉඳලා එයයි බැන බැන. රිට්‍රීට් එකක් කරුවා ඇති වැඩක් උනේ නෑ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ලැබුණාට පස්සේ ඒක දරා ගන්න බැරි අතකට හම්බුනොත් වඳුරට දැලිපී හම්බුණා වගේ ශාසනය පුරාවට පේන්න තියෙනවා. ඒක දරා ගන්න බැරි. මිනිස්සු අතර මේකපත් වුණාට පස්සේ දැලිපිහිය ගත්ත වඳුරෙක් වාගේ නැත්තම් රජුරුවන්ගේ ආරස්සාවට රාජකීය කඩුව අරගෙන නිදා ගන්නකම් රජුරුව ආරස්සා කරපු වඳුරා රජුරුවන් ඇගේ මැස්සෙක් වහපු ගමන් දෑත බෙදලා දීපුවාම රජුරුව දෙකඩ වෙනවා මැස්ස යනවා අන්න ඒ වගේ සමාධියකදී අපි කොහොමද මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ අපි කොහොමද උරගා බලන්නේ අපි කොහොමද මේක නිසක කරගන්නේ හරි මම හරි අමාරුයි ඒක නිසා මේ ඒක මේ දවස් 7-8ක් බණකට කියලා බේරෙනවා කියලා මට කියන්න අමාරුයි. සමාධි යাদি ගොඩක් පටන් අරගන්න. අපි සතර සතිපට්ඨානේ ගියාට පස්සේ සතර ඊර්ධිපාදවල චිත්ත ඊර්ධිපාද කියලා තමු හිතූ පැතූ දේවල් ළඟා කර ගැනීමට හිත කීකරු කර ගැනීම. හිත මේචල් කරගත්තොත් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී හිතූ පැතූ සම්පත් ලැබෙනවා කියලා උගන්වනවා. ඊට පස්සේ ඒක සති සමාධි ඉන්ද්‍රිය බවට පත් වෙනවා. වෙන මොනක් අසද්ධාව නැති උනත් කමක් නැහැ. අර කරපු භාවනාවෙන් සමාධිය ආය නැගිටලා හිඳලා සද්ධාහට පණ දෙන්න පුළුවන් වීර්යයට පණ දෙන්න පුළුවන් සතියට පණ දෙන්න පුළුවන් ප්‍රඥාවට පණ දෙන්න පුළුවන් කියලා ඉන්ද්‍රිය ධර්ම පහම වැටුනොත් ඇදගෙන නැගිටින්න පුළුවන් තරමේ වගේ සමාධියපත් වෙනවා. ඉතින් සමාධි බලයක් බාටපත් වෙනවා. සමාධි බලය කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර්ථකථනය දෙන්නේ වික්ඛිත්තේ න කම්පතිචි සමාධි බලං. තමන්ගේ හිත සම්පූර්ණ වික්ෂිප්ත වුණාට බය වෙන්නේ නැත්නම් ඒක තමයි සමාධි බලය කියන්නේ. අනේ මගේ හිත වික්ෂිප්ත වුණා බලන්නකෝ මේක වුණා ඒක වුණා කියලා යම් කිසි කෙනෙක් තාම ඉෂාත බැඳගෙන අඬනවා නම් එයාට මේ සමාධි බලයක් ඇවිල්ලා නැහැ තව. එයා මේ සමාධියට දාසකම් කරන කෙනෙක්. සමාධිය මගේ ග්‍රහණයට ලක් කරගන්න, වශීයටපත් කරගන්න, සිද්ධි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා වික්ෂිප්ත වෙච්ච වෙලාව. වික්ෂිප්ත කියන්නේ සමාධිය අනිත් පැත්ත. ඇති වෙච්ච වෙලාවේදී පශ්චාත්තාප නොවි ඒක එහෙම තමයි හිතවල ඇටියම තමයි. වෙලාවක සමාධිය වෙනවා, විලාවක නැති වෙනවා. ඉතින් ඕක නැති වුණාට සමාධිය නැති ඇති කරගන්න පුළුවන් ගතිය නැති වෙන්නේ නැහැ. අන්තික ඒක හිත වික්ෂිප්තුණයි කියලා නිවනට දොර ඇහෙන්නෙත් නැහැ. ඒක චිත්ත භාවනාදී ඉගෙන ගත යුත්තක්. කියලා සමාධිය වික්ෂිප් වික්ෂිප්තේ න කම්පතිටි කියලා වික්ෂිප්ත උණයි කියලා කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. සමාධිය කියන එක වික්ෂිප්ත භාවයෙන් ප්‍රතිස්ථාපන වෙනවා. ආය වික්ෂිප්ත භාවයේ සමාධිය ප්‍රතිස්ථාපන වෙනවා. ඒක ඇති. ඒ ලොකු ස්වාමීන් වහන්සේ අටුවා කතාවක් අරගෙන දක්වනවා. මම මේ ලොකු සාහිත්‍යක නම කියන්නේ මම ඒක පොතේ එහෙම මම දැකලා නැහැ. ඒ රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් ගමට වඩිනවා පින්නපාත. යනකොට දොරවල් හොඳට අටවලා තියලා නෙවෙයි යන්නේ. එතකොට දර කඩන්න ආපු අම්මලත් එක්ක ගමු දරුවෝ අර කුටියට යනවා. ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා අර පෙරලලා වටේ නටලා විනාශ කරලා යනවා. ජේ ස්වාමීන්සේ එනකොට තේරෙනවා මේ ළමයි ඇවිල්ලා සෙල්ලම් කරලා තිනවා. කුටි ඉතින් සාමාන්‍ය කුටි ටිකක් ඈත තියෙන්න ඇති. ඒ ස්වාමීන් ඉතින් ඒ කමන්නේ පොඩි උනේ දරකරන්න ආපු අම්මලාගෙන ඉතින් ගන්දරුවනේ කියලා දානි වළඳලා පුරුදුපරිය වාඩි ආසනේ වාඩිනාලු මොන විදියෙන්වත් සමාධි වෙන්නේ නැතිලු දැන් මේ රහතන් වහන්සේ නම ඒ ජන්ති ප්‍රතිවීක්ෂා කරලා බැලුවලු දෙන්න මට මේ ප්‍රශ්නයක් එන්නේ මම මේ පියවල් දොර අතහැරලා ඇවිල්ලා පැවිදි වෙලා ඔක්කොම කරලා ඉන්න කෙනා වෙන්නේ නැද ඊට පස්සේ කල්පනා වුණාලු මම මේ කුටිය එකලස් කරලා නෙවෙයි වාඩි උනේ ඉතින් ඒ දැක දැක දැන දැන මේ පිටිය සකස් කරගන්න නැතුව ඇවිල්ලා වාඩි වෙච්ච එකේ වැරද්ද ඒ නිසා දැන් භාවනා කරලා වැඩක් නැහැ කියලා එළියට ගිහිල්ලා අර ළමයි හදපු ඔක්කොම ආය අතුපතු ගාලා අහුරලා තැම්පත් කරලා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ හරි ගන්න. ඉතින් ඒකට ඒ වෙලාවේ බුදුහාමුදුරු හිටියානම් කියලා කියන්න බලන්න ඔබ වහන්සේ දීපු රහත්කමත් හම්බුණා ඒ වුණාට රහත් වුණත් මගේ හිත හරියන්නේ නැහැ නේ කියලා බුදුහාමුදුරන්ට චෝදනා කරන්න හැබැයිස්සන් ගහන්න ගියාට හරියන්නේ නැහැ. රහත් වුණත් හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. වික්ෂිප්ත වුණත් ආයනකට ගන්න බැරි කමක් එන්නේ නැහැ. ගන්න නම් ඒ සාධකය සම්පූර්ණ කරන්න ඕන. එහෙම නැතුව මේ අරයට මෙහාට බැල්ල වැඩන්නේ ගන්දරුවන්ගේ හැටිම තමයි. දැන් ওই රිලව් එහෙම ආවොත් කුටියකට අය කට උත්තර නැහැ. කට උත්තර නැහැ. නිකමට හිතන්න දානසලාවට රිලව් රංචු ආපු වෙලාව. කක්ක විතරක් අදින්න වෙනවා ඇතුලේ තියෙන පාත්‍රයක් තරම්. හැම තැනම ගිහිල්ලා මේ දවස් මාසෙකට දෙක සැරයක් උන් ඇවිල්ලා එහෙම ප්‍රහාරයක් දීලා අපිටත් ඔහම අයිතියක් තියෙනවා උඹලට විතර නෙවෙයි ඉන්න පාදේ කන්න තියෙන්නේ කියලා අපිට තියා දත්තමත් දාලා යනවා. ඉතින් අපි ඒ වෙලාවට පොඩ්ඩක් පස්සට ගහලා දැන් මේ දවස්වල තියෙන්නේ දොරේ අතුර පල්ලෙහාට ඇරියොත් අරින්න නෙමෙයි. මොකද ඌ පැනපු ගමන් පල්ලෙහාට අරනොත් කෙලිම රිල වගේ ඇතුලේ. දොරට පයින්නවා. පයින්කොට අගුලත් ඇරිගෙන දොර රිලව කෙලිම ගිය ඇතුලේ. මහේකා ගියාට පස්සේ ඌ කෙනා වරෙන් මචං කියලා අනික් කට්ටියද මාරු සෙල්ලම් තියෙන්නේ කට්ටිය ඇතුලට ගියදී අපිට කරන්න තියෙන්නේ පැත්තටලා ඉන්න එක. ඉතින් ඒකකොට අපි ගිහිල්ලා රිලව් කෑවට කමන්නේ කියලා අපි භාවනා කරන්න ගියට හරියන්නේ අර ක්‍රීඩාවගේ පස්සත් හොදලා කක්කත් ඔක්කොම විහිලා තමයි භාවනා කරන්න යන්න ඕනේ නැත්තම් හරියන්නේ ඒක මේ සමාධි දෝෂයක්වත් ආරිගේ දෝෂයක් හරි ඊළඟගේ දෝෂයක් නෙවෙයි රිලව් කරන කරාට ඒක සුද්ධ කරපාන. සුද්ධ කරලා ගිහලා භාවනා කරපාන. ඒකෝට හිත වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වෙනවා. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. ඒ දායකයට පින් සිද්ධ වෙනවනේ රිලවුන්ට නේ දාන දීලා තියෙන්නේ. ඇහෙන්න පිටිද්ද ඉතින් ඒ මොනවත් දන්නේ නැතුව අපි මේ මට සමාධිය ලැබුණ නැහැ කියලා ওই චර්චුරු ගාන කට්ටියගේ ඉන්නේ ඔය කමටහම වාර්තා මේ පෙට්ටිය විරෙන්නේ. හම්බුනොත් මොන දෙයක් කරලා සමාධිය ලැබුණ සියල්ලම හරි ඒගොල්ලන්. හම්බෙච්ච හම්බෙන දේ මොකද්ද ඊගාව දවසට ඒකම ලැබෙන්න ඕන. හම්බෙන්නම් ගෙදර ගිලත් බයිනෝ. බලන්නකෝ මේ ආවල් වචනේ මට ඇහුණා මට සමාධිය ආවේ නැහැ. ආවල් දේ වුණා මට සමාධිය ආවේ නැහැ කියලා අර ඇති වෙච්ච දවසේ ඒකට තියෙන කෑදරකම නිසා අනිත් දවසේ ඒක නොලැබිච්චාම අහල පහල මිනිස්සුන්ට බයිනවා මේ අහල පහල කට්ටිය හෝනියම් කළා තමයි මට සමාධිය ඉන්නේ නැත්තේ. නැත්නම් මේ ආණ්ඩුව වෙන ජනාධිපති කෙනෙක් ඉන්නවනම් මේට වැඩි සමාධිය ගන්න තිබ්බා. නැත්නම් මේ වැස්ස නිසායි සමාධිය ආවේ නැත්තේ කියලා ඒ ඔක්කොම වැටෙනවා. මේ සමාධිය පිළිබඳව දත යුතු දේ දන්නේ නැතුව පටන් ගත්ත කෙනාට. ඒ පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේක කෙරීගෙන කෙරීගෙන යනකොට ওই සමාධි බලයෙන් පස්සේ සමාධි බොජ්ජංගයට ගිහිල්ලා සමාධි මාර්ගාංගයට යනකොට සමාධිය කියන එකත් අනිත්‍යයි. සමාධියත් දුක පිණිස හිටිනවා. සමාධියත් අනාත්මය වෙනවා කියලා තේරුම් ගත්ත කී දවසේ තමයි සමාධිය ඔය හැව හැලලා සම්මා සමාධියට වැටේ. ඉතින් එතෙන්ට යනකම් මේ සමාධියේ අවස්ථා පහක හයක හැවහැලීම සිද්ධ වෙනවා. විපරිණාමයක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ හරහා යන කෙනාට තියෙනවා මේ එකපාරටම පෙත්තක් ගහපු ගමන් එන සමාධියක් නෙවෙයි මේ. මම මෙතන ඉඳලා මෙතෙන්ද ගියා. මෙතන ඉඳලා මෙතෙන් ගියක තමන් ආපු පාරක් තියෙනවානේ. අනුපුබ්බ ප්‍රතිපදාවක්, අනුපුබ්බ ශික්ෂාවක්, අනුපුබ්බ කිරියාවක්. ඉතින් අපි හිතනවා නම් මෛත්‍රී පුත්‍ර දැනන්සේ දක්වපන් කෙලින්ම ওই කියන උසස්ම සමාධිය කියලා කෙලින්ම නිවන් දකි කියලා. එහෙමනේ අපිට මේ මවල පෙන්වන්න හදන්නේ. බණ භාවනා කරන්න ඕනේ නැහැ. පිම්පිටි ටිකක් හරි දාලා මතු පහළ වෙන මෛත්‍රී බුදුජාන් වහන්සේගේ ධර්ම මණ්ඩපයේ එකතු වෙන හිරු දිනායකතුව ධර්ම දේශනාකාදී සියල්ලට එකසේ නිවන් ලැබේවා සාදු කියලා ගෙදර යනවා. මේ සමාධිය ක්‍රමයෙන් හදන්න බෑ. කැටේ පිටින් හම්බෙයි කියලා. ඉතින් ඒ ටික ඔය ගිය අවුරුදු 40ට වැඩිය මේ දවස්වල හුඟා කට්ටිය බුද්ධ විඳිනවා. එහෙම නැත්නම් හරහා යනවා. මේ සමාධියට අපි කොච්චර ආස වෙනවද ඒකේ ස්වභාවය තමයි. නමුත් මේ සමාධිය සම්මා බවටපත් වෙන්න සෑහෙන මිත්‍යා සමාධියක් දිගේ ගිහිල්ලා තමයි අපි මේක තේරුම් කරගන්නේ. ඒකට හේතුව මොකද? එහෙමවත් තේරුම් ගන්න නැතුව තාම මිත්‍යා සමාධිය මේකන සම්මා සමාධිය කියන කෙනෙක් තමයි දේවදත්ත කියන්නේ. මේ ශාසනෙම ඉගෙන ගන්න. ඉතින් ඒකටම තව ටිකක් පොහොර දාන්න. ඒක නැත්නම් ඒකම තවදුරටත් හොවා දක්වන්න. නැත්නම් ඒ පැත්තටම තල්ලු කරන්න බුදුන් පණ්ඩිස්වාංශලා අහනවා මේ අසිත තාපසතුමා මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේදී මුළු දේව ලෝකෙම කැළඹිලා ගිහිල්ලා සුද්ධෝදන මාලිගාවට එනවා. එයා හිටියේ මේ පාළු විමානයකට වෙලා භාවනා කර කර. ඔක්කොමලා දෙයියෝ සැනකෙලි පාත්‍රවලට එළියට ආවට පස්සේ වැඩි හිටියෙක් වශයෙන් ඇහුවට පස්සේ කියනවා මේ බුද්ධහංකුරයන් වහන්සේ ලෝකේ පිළිසිඳගෙන තියෙනවා. පිළිසිඳ නෙමෙයි ප්‍රසුද්ධ වෙලා තියෙනවා. ගියා. ගියාට පස්සේ සුද්ධෝදරංජුරට ලොකුම සාන්තියක් තමයි මේ ඉර්සින්නාන්තයට කියලා දරුවට ආශිති ගන්නන එක. මොකද පූජිත බමුණටත් වැඩිය බොහෝම තෙද බලයි අසිතාවසම. අසිතාවස දැකපු ගමන් කිව්වා එක්කෝ gedara හිටියොත් මෙයා තක්විත රජය නැත්තම් බුදු වෙනවා කියලා. එතකොට දැක්කා ඌර්ණ රෝමේ දක්ෂිණාර්ථක වෙනවා. ඒක පැහැදිලිව බුදු වෙනමයි කියලා. මේක කියාගන්න විදියක් නැහැ. මොකද කලාතුරකින් වෙන්නේ ඒක දැකලා ඇඬුවා, ඒක දැකලා hina වුණා. සුද්ධෝදත රජුරන්ට සැකයි දැන් මේ ලස්සන කුමාරයෙක් අතර පිළිගන්නවාට පස්සේ ඒ ඉර්සින්නාන්සේ ඇයි මේ hina වෙන්නේ? ඇයි මේ අඬන්නේ කියලා. ඒතර කිව්වා මේ පොඩි කෙනෙක් නෙවෙයි ඉපදිලා තියෙන්නේ රජපෞලකට ගැලපෙනවා. මෙයා ගෙදර හිටියොත් සක්විති රාජ්‍ය දක්වා යනවා. හැබැයි විශ්වාස කරන්න බෑ සමාහට කී කී අතාරින්න ඉඳී තිනවා අතහැරියොත් ඒකාන්තයෙන්ම සම්මා සම්බුදු වෙනවා දැන් මේ සුද්ධෝත්තර රාජ්‍යයේ පළුවක් සතුටුයි සක්විති රජුණන සතුටුයි ඉතුරු පළුව එච්චර බුදු උණයි කියන එක නෙමෙයි සුද්ධෝදන රජුණන්ට වල තියෙන අපේ પરම්පරාව කෙනෙක් සක්විති රජ වෙනවා දැකේ. ඉතින් කොහේදී මේ දෙකම හොඳ දේවල් නේ අයියේ තුමාට ඔබතුමා අඬන්නේ කිය. ඒතර කිව්වා මම මේ උත්තරම බුදු වෙනකොට මම අසඤ්ඤ සත්‍ය ඉපදේවි. ඒකට බුදු කෙනෙක්ගේ ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ මොකද හේතුව එයා අරූප භාවනා කරගෙන ඉන්නේ. ඒ අරූප භාවනා කෙලවරේ ඒ අරූප භ්‍රම ලෝකවල උපදින්නේ එතකොට ඔය පංචවෝකාර භවයේ ලැබෙන්නේ නැහැ රූප රූප බලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ සද්ද අහන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ ඒ ඉඳුරන් නැහැ මැටි පිටක් වාගේ ඒ නිසා මට කනගාටුයි කලකට පස්සේ බුදු කෙනෙක් ඉපදෙනවා. මට දකින්න ලැබෙන්නේ නැහැ කියලා. එතකොට මේ බුරුබ පඬිස්සාංශය අහනවා ඇයියාට මේ ධ්‍යානෙන් අයින් වෙන්න බැරි මේ මැරෙන්න ඉස්සෙල්ලා. අයින් වෙලා මැරුණා නම් යන්නේ නැහැ මේ අරූප ධ්‍යානෙට. තරම්ම ධ්‍යානෙට බැඳිලා. ඒ තරමටම මේකට ආකර්ෂණය එයා දන්නේ නැහැ මේ ධ්‍යානෙන් ගියාට පස්සේ වැටෙන්නේ අහවල් තැන කල්ප ගාණක් එතන අරූප ලෝකෙක උපදිනවා බුදුවරු කොච්චර දෝ පහළ වෙන්න පුළුවන්. ඒ මුළු කාලෙම පේන්නේ බොහෝම පුංචිවට ඒක. ඒ ඒ ලෝකවල. හරියට මේ එළවලු ටික ෆ්‍රීසර් එකට දැම්මා වගේ නෙවෙයි. ඒ කියන්නේ මේ ෆ්‍රිජ් එකට දැම්මා වගේ නෙවෙයි. ඩීප් ෆ්‍රීසර් එකට දැම්මා වගේ. එහෙම එළවලු ටික ගල් වෙනවා ආයේ වැවෙන්නෙත් නැහැ. එළියට ගත්තොත් නරක වෙනවා. ඒ නිසා ඩීප් ෆ්‍රීසර් එකට දැම්මා වගේ යන්න පුළුවන්. ඉතින් දන්නවා නම් මට බුදු වෙන්නත් ඕනේ බුදු බව ලබ නිවන් දකින්නත් ඕනේ. ඉතින් එහෙමනම් ওই ධ්‍යානෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙන්නේ බෑ. ධ්‍යානෙන් අයින් වුණා නම් ඒක ඉහළ හෝ පහළ තැනකට ගිහිල්ලා වෙන තැනකට යන්න පුළුවන්. යන්න බෑ. ඒකට තියෙන ආකර්ෂණ නිසා. ඒකම තමයි ආධාර කාලාම උද්දකරාම් පුත්‍රලාට උනේ. ඒගොල්ලෝ එතකොට හත්වෙනි ධ්‍යානෙට අටවෙනි ධ්‍යානෙට ගිහිල්ලා අටුව ධ්‍යානවල ඉහළ මට්ටම්. ඔය ලෝකේ තියෙන ප්‍රශ්න මොනවාක්වත් නැතුව ඒකට ගියාට පස්සේ ඉන්න පුළුවන්. ඒකේ විතරක් නෙවෙයි සුමාන දෙකක් ඇතුළත අපේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට ඉගෙනුවා. ඒ කියන්නේ නිකම්ම නිකං හංගගෙන තියෙන පෙට්ටකමක දාලා තිබුණ එකක් නෙවෙයි සක්‍රීයව තිබිලා තියෙනවා. ඒකල ඒක අවසානයේ බවත් කියලා තියෙනවා. කියලා තියෙනවා මේ කට්ටිය බලාගෙන අපි දෙකොල්ලෝ මේ පන්ති බෙදාන කරමු. සිද්ධාර්ථ ගෞතමතුමා බුදු වෙන්නේ ඉස්සල්ලා කිව්වා මම කිං සච්ච ගවේෂිව යනවා කිං කුසල ගවේෂිව යනවා මේක නෙවෙයි අවසානයි. මේක තාම භවයේ ඇතුලේ. ඒ භවයෙන් ගැලවිලා යන නිවනක්. ඒකට අවශ්‍ය කරන සමාධියක්. මේ මේ කක්ෂයෙන් එළියට යන රොකට් එකක් වගේ මේක ඇතුළේ යන ප්ලේන්ස් වගේ නෙවෙයි. මේක තාම ගුරුත්වාකර්ෂණයේ කක්ෂය ඇතුළේ කරකැවෙන්නේ. මේක එළියට යන එකක්. ආන්න ඒ වගේ දෙයකට තුඩු දෙන සමාධියකට කියනවා භව චක්‍රයෙන් ගැලවිලා එළියට යන එකට කියනවා සම්මා සමාධි කියලා. මේ භව චක්‍රයේ ඇතුලේ සැප විඳින අරයට වැඩිය මම උසස් මට විතරයි මේ සමාධිය ලැබුණේ. අනේ මේක මට වේවා කියන සමාධි වල තණ්හාමාන දිට්ඨිය ඇතිකරනද සාර්ථකත්වයේ මත තණ්හාමාන දිට්ඨිය ඇති කරන්න පුළුවන් ගතිය තියෙනවා. එහෙම නැත්නම් මේකේ පැංගිරි තියෙනවා, ධාම තිත්ත තියෙනවා මේකේ. මේ තිත්ත අරින ක්‍රමය. මේකේ තියෙන මේ පැංගිරි අරින ක්‍රමය. ਸਰවඥාන්සේ ඒ ඒ සමාධි මට්ටම් වල පෙන්ලා දීලා තියෙනවා. ඒ සමාධි මත නිකාන්තියක් ඇති කරගන්න එපයි කියලා. නිකාන්ති කියලා කියන්නේ මේ අයස්කාන්ත කියන වචනෙන් ආපු වචනයක්. අයස්කාන්ත කියලා කියන්නේ කාන්දම් වලට. Tamanට හරියන භාවනා අත්දැකීමට බැඳුනොත් බාධා දෙකක් කරනවා. එහිම ටැග් ගැහෙන නිසා ඉදිරියට ය아가න්න බැරි වෙනවා. දෙක ඒක තණ්හාමාන දිට්ටි වශයෙන් ගන්න මට විතරයි හරිය මෙච්චර දිට්ටිට ඇතුණා මට විතරයි මේක හම්බුනේ අරේ මේ කටමැද දොඩවන්න ගියොත් මිච්ඡා සමාධියකට වැටෙනවා නිවන ඇහිරෙනවා මේ අපි අපි අතර මට්ටම් වලට යන්න පන්ති වේද ඇති කරගන්න වාද විවාද වලට හේතු වෙනා මිසක්කා ඉදිරියට යෑමත් අතර වෙනවා නිවනට තියෙන බාධාවත් ඇති වෙනවා. ඒක නිසා අපි මේ ධර්ම වඩන්න ඕන. ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම එහෙම නැත්නම් බොජ්ජංග ධර්ම එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනකොට හැම වෙලාවෙම මතක තියානින්න ඕනේ අපි මේ දැන් අඳුර පාන අපි මේ කියාපාන දේවල් වල වංචනික ධර්ම හැංගිලා තියෙනවා. ඒක Tamande පේන්නේ හරියට පන්තියේ රණ්ඩුවක් වෙච්චාම අම්මට Tamange දරුවගේ වැරද්ද පේන්නේ නැහැ අම්මා කියන්නේ අල්ලපු ගෙදර එකා ගහලා කියලානේ. ලොකු සර් ගාවට ගියාම මෙහෙමද ළමයි හදන්නේ බලන්න අර ළමයා මට ගහලා තියෙනවනේ කියලා කියන විසක මේ මගේ දරුවත් ඒ වගේ නොකා බද නොකා මනායකෙක් කියලා හිතෙන්නේ නැහනේ. ඒ මොකද මගේ දරුවානේ. අන්න ඒ වගේ භාවනා කරන කෙනාට ඒ භාවනාව ඉදිරියට යනකොට ඒ විදිහේ මේක ඇත්තටම මේ වංචනික ධර්ම වලින් තොර දෙයක්ද මේක වෙන්නේ එහෙම නැත්නම් මම මේ හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නේ බොරුවමත් නෙවෙයි යම් සාර්ථකත්වයක් හැබැයි ඒකට ආලවට්ටම් දාලා ඒක පුම්බලා මේ කරන කලගෝසාව ඒකේ ඉතින් අන්තිම තමාදී නෙවෙයි අන්තිමටම එන එක තමයි මේ මම රහත් මම ධ්‍යාන ලැබුවා ආරේ මේ කියලා බුදු දානංශ කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට තරම් වෙන්නේ නැහැ බඩ රස්සාවට මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නැහැ කියලා. ඒ මොකද මිනිස්සු ඒක කිව්වොත් එහෙම පුදුම විදියට සලකනවා. අම්ද මරි තක්ක තීරු જાතියක් ලෝකේ ඉන්නේ. කිසි විදියට පරීක්ෂා කරන්නේ අනේ රහතන් වහන්සේට දානයක් දෙන්න පුළුවන් නම් කොහේ ගිහිල්ලා හරි කමන්නේ කියලා පයින් යන්නේ. දන්නේ මේ කොහොමද දන්නේ මොන කුත්තු ඇනලා බලන්නේ රහතන් වහන්සේ කියලා. Taman rahat වෙන්නේ කොහොමද දන්නේ අනිත් එක රහත් උනාද කියලා. යන්නේ ඒ යුගයේ අපි ඉන්නේ. දැන් 70 විතර ඉඳලා අනේ අම්මේ පඳුරකට ගහපුවාම රහතන් වහන්සේලා 7 දෙනෙක් විසි වෙනවා. බලනකොට ඒ එයා විතර නෙවෙයි අත් එක අනුගාමිකෝ 100 ගණක් විසි වෙනවා. මොකද ඒගොල්ලෝ අර රැකගෙන ඇඳගෙන යනවා. මිච්ඡා සමාධිය විතරක් නෙවෙයි ගොඩක් මිත්‍යා ධර්මයක තියෙනවා. ඉතින් මේ වේලුවනේ ධර්ම ගෲප් එකේ ඉන්න කාලේ ඉඳලම මේ භාවනා කරන අපි හිටපු හැම කෙනාම කිව්වා භාවනා කරපුවා කියන්න එපා. කියපො ගමන් ඔය ඇඳිල්ල අඳින්න වෙනවා. නිකම්බ වැඩි කරන බලය මොකටද කියපාන. කවදාකවත් කියන්න යන්න එපා. කාටද දැන්නේ නැන්නත් එපා. දැන් දැරිය නම් මට කවදාකවත් මෙතන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කාලේ ඊව කිව්වනම් මම භාවනා කරනවා කියලා මොන જાති කරයිද විශ්වාස නැහැ. ඉතින් ඒකට කට්ටකම අතින් බලුවොත් නම් මං විතර දක්ෂ කෙනෙක් මේ මුළු ලෝකෙම නැහැ. ඕගොල්ලෝ හරි බොළඳයි. හරීම බොළඳයි. මේ ලැබෙන ලැබෙන භාවනාවෙන් හෝ ලැබෙන කොයි දේත් වාසියට ගන්න දන්නේ වඳුරට දෙලිපිය හම්බුනා වගේ ලැබෙන ලැබෙන දේත් එක පටලවා ගන්න. ලැබෙන ලැබෙන දේ ගා ගන්න. හැබැයි ඉතින් ඒක හැටි. ඒ කියන්නේ පොඩි උන් පොඩි කාලේ කක්ක ටිකක් ගා ගන්නවා. චූත් එක සෙල්ලම් කරනවා. ඉතින් ඒක හැටිනේ පොඩි උන්ගේ. දැන් ඉන්නම්මල ඒකට දෙන්නෙත් නැහැ. නමුත් ඒක උඩ වෙලා අන්තිමට දැනගන්න ඕනේ මේ භාවනාදී අපි ලබන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව කියලා අපි සම්මා පැත්තට දාන හැම එකටම හේවණල්ලක් තියෙනවා. ඒ හේවණල්ල මිච්ඡා. අපි මේ ඔක්කොම සර්තෝ බද්දරයි කියලා වාසියට ගන්නවාද? එහෙම නැත්නම් මේකේ හංගලා මේකේ බත්තට කණු කැවුම් දෙයියෝ දනි කියලා වගේ හංගලා තියෙන එක පිළිබඳව අපිට අපි පිළිබඳ ස්වං විවේචනයකට යන්න පුළුවන් ද කියන එක. ඉතින් ඒකට උත්තරේ තමයි සම්මා සමාධිය ක්‍රමානුකූලව ලැබෙන්නේ මේ අහම්බේ හක් කාලා දෙය දුන්න මං කෑ වගේ ලැබුණට කවදාකවත් ඒක පරීක්ෂා කරන්න තෝ බාර ගන්න එපා. ඒකට කියනවා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපද. එහෙම නැත්නම් තමන්ගේ ඉතිහාසය තමයි මතක තියෙන්න ඕනේ. මේ සමාධියට එනවා ආපහු යනවා ආපහු වෙනවා ආපහු යනවා. ඒ නිසා මේ පාර හොඳ තැලිච්ච පොඩි වෙච්ච පාරක් වෙන්න ඕනේ. ගිය තැන නෙවෙයි. ආපහු ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ආපහු යනවා කියලා කියන්නේ වැරදිලා පෙරදිලා නෙවෙයි. ඒ ගමන තැලෙන්න එපාය. පාර තැලිලා හැදෙන්න ආය නැ සමාධිය නැත්නම් ආය සමාධිය හදනවා. ආය සමාධිය නැත්නම් ආය සමාධිය හදනවා. වික්ෂිප්ත භාවය සමාධියයි අතර කරගෙන කරගෙන යනකොට කොයි වෙලාවෙ කොහොම වැටුණත් නැවත නැගිට ගන්න පුළුවන්. ඒ නැගිටිනකොට ඉස්සල්ලා ඉස්සල්ලා අපිට පොතේ දැනුම අවශ්‍යයි. කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ගොඩක් දේවල් ඕනේ. කෙරීගෙන කෙරීගෙන යනකොට ඒක තමන්ම තමන් සොයිරි වෙලා. දැන් මං ඉන්නේ මෙතන. වැටුනොත් මෙතෙන්ට වැටෙන්නේ. නැග්ගොත් මෙතෙන්ට නගින්නේ කියලා ඒ ඒ මුළු පටිපාටියම ඒකට අපි ප්‍රතිපදා කියලා කියනවා. ප්‍රතිපදා පිළිබඳ අවබෝධය වැඩෙන්න වැඩෙන්න තමයි තේරෙනවා කවුරු හරි කතා කරනකොට එයා කතා කරන්නේ මෙන්න මේතනයි මෙයා දැන් ඉන්නේ මට ඉදිරියට යන්න මෙතෙන් යන්න ඕනේ පැහිය වුණොත් මෙතෙන් නෑ වැටෙන්නේ. කියලා ඒ ඉන්න තැන නෙවෙයි ඉන්න තැන සමස්ත ආර්ය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල මෙයා කොතනද මේ ඉන්නේ කියන එක අවබෝධ කරනවායි කියන එක නිවන් දකින්නට වෙනස් වැඩක්. ඒකට කියන්නේ සිව්පිලිසිම්බියා කියලා. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන වශයෙන් ඉතින් ඒක පිළිබඳ විවිධ මත තියෙනවා. ඒ නිසා එකම දේ ලක්ෂ වාරයක් කිරීමෙන් තමයි අපි මේ ගිය පාර ආපහු හැරුණොත් ආපහු නැගිටින්න පුළුවන්. ආපහු හැරුණොත් ආපහු නැගිටවන්න පුළුවන්ද කියලා කොච්චර හරි ගියත් ඒක පිළිබඳ ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා ඒක නැවත පරීක්ෂා කරන්න ආය බහා බලන්න ඕනේ. ආය බින්දුවර දැම්මොත් මට මෙතෙන් එන්න පුළුවන්. එහෙම නැහෙනි. එහෙනම් දැනගන්න මේක හීනෙන් බය වීමක්. එහෙම නැත්නම් මේ කවුරු හරි මගේ ඔළුවට දාපු හරුපයක් මට මේ පරිසරය නැතු කරන්න බෑ. එහෙමනම් ඒක පළවෙනි පන්ති අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා ওই පටිසම්භිදා මාර්ගය පොතෙන් අරගෙන ලොකු ස්වාමීන් වහන්සේ ඒ සමත විදර්ශනා භාවනා මාර්ගය පෙන්නනවා යම් කිසි කෙනෙක් කාමයේ අතහැරලා කාම සංඥාව තීරුම් අරගෙන කාමයේ අතහැරී කියලා ගීගේ අතහැරී කියලා ගනිමුකෝ ඊට පස්සේ මේ නීවරණ ටික තීරුම් අරගෙන ගීගේ අතහැරලා භාවනා කරනකොට ඔළුවට එන හරුප ටිකට අපි කියනවා නීවරණ කියලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අමාලාට ඔක 6කටත් දක්වන වෙලාවල් තියෙනවා. නෙය්‍යා වරණ කියලා. නීවරණ කියලා තමයි සාමාන්‍යයෙන් පොතේ තියෙන්නේ. මෙන්න මේ ටික දැනගෙන මේ කාමයේ අතහැරියට පස්සේ මෙන්න මෙතෙන්ටයි එන්නේ. හිත දඟලනවා. හිත කැලෙන් එළියට ගත්ත මිකුළු මීහරකෙක් වගේ දඟලනවා. ඒකට කලබල වෙන්න එපා. මොකද කැලේ හිටියනම් ඌ කුළු නැහැ. අපි ගල් වලින් දැදී හිත අකි කරු නැහැ. මොකද ඉන්නේ කක්කාවෙමනේ. දේතේ රහත කන රාත්තල් ගන්න කොච්චරද කියලා දන්නේ නැහැ. එළියට ගත්ත ගමන් කුළුමිය හරකා කුණු වෙනා වගේ සසර පුරා දුවන තුරා දුවන පනින්න දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නිවනක් නුවණක් නැත්තම් කියලා දඟලන හිත දැනගන්න ඕනේ. ඒක මේ මට විතරක් වෙච්ච යෝනියම නෙවෙයි ඒක හැටි. ඒක දැනගන්නවත් ඉවසුමක් නැත්තම් මේ ගීගේ අතහැරපු ගම හොක් ගාලා ඇවිල්ලා කෙලිම නිවන් දකි කියලා මේ ඉල්ලනවනම් වෙන්නේ නැහැ. ඒ ගිහිගියත් ගිහිගේ ඉන්නකොට තියෙන කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපණය වෙන්න ඕනේ. ඒක වෙනකොට මේක ගන්නවා. මේක මේක හොඳම නෙවෙයි. නමුත් කාමයේ තරම් කාම ගුණ තරම්ම වාසවිෂ නැහැ. නපුරු නැහැ නිසා නීවරණ කියන්නේ තාම විතික්‍රමණය වෙච්ච නැති තාම උල්ලංඝනය වෙච්ච නැති නපුර. ඒක වචනෙට හැරිලත් නැහැ ක්‍රියාවට හැරිලත් නැහැ. හැබැයි ඇතුලේ ගොජේ කොයි වෙලාවේ වචන කියවෙයිද දන්නේ නැහැ. කියවිච්ච ගමන් අපාගාමි වෙනවා. කර්මපතේකට වැටෙනවා. කොයි වෙලාවේ සත්‍යයක් මාරේද හොරකම් කරයි කියන්න බෑ. කරන්න පුළුවන්. ඇතුලේ Java තියෙනවා. ඒකට අපි නීවරණ කියනවා. ඉතින් මේ සත්තු මරණවට වැඩිය හොඳයි මරන්න තියෙන ආශාව වගේ ඇතුලේ මේක තාම තියෙනවා කියලා තේරුම් අරගෙන හතෙක් මරලා නැහැ. හැබැයි මම වගේ කෙනෙක් මැරෙන්න ඉඩ තියෙනවා. මේ දැන් තියෙන්නේ ඒකට පරිඋත්ථාන මට්ටමේ. වීතික්‍රමණය වෙලා නැහැ. ඔයින් බේරියක්. අන්නේ ඒ නීවරණ ටික තේරුම් අරගෙන මේ නීවරණ නැති කිරීම සඳහා කරන භාවනාවට අපිට කියනවා සමාධි භාවනා. ගොඩක් කරලා භාවනා කියන්නේ ඒක දැන් බුදුරජාණන්සේක සඳහන් කරලා තියෙන්නේ රූප කර්මත්තානෙක හිත පාත්තාන. ආනාපානෙම හිත පාත්තාන. වම දකුණෙම හිත පාත්තාන. ආස්වාද ප්‍රසවාසයේම හිත පරිචුරට දන්නවනම් දැන් මේ ආනාපානෙත් එක්ක 10ක් 15ක් චක්‍ර ගියයි කියලා. ඒකට සතුට වෙන්න පුළුවන් මම දැන් කාම ගුණත් නැහැ මයි ළඟ, කාම සංඥාවක් නැහැ මයි ළඟ. ආසවල් රූප ධර්මෙ මගේ හිත පැවතුණයි කියලා. ඒක ඒක කියලා ලියලා දෙන්න තරම් එක්කිනෙකුට බෑනේ ඔය අද 23ක්ද කොහෙද ප්‍රශ්න තිබ්බා. එක්කිනෙකුටත් ඒක ලියන්න තේරෙන්නේ බලන්නකෝ මට අරක වෙනවනේ බලන්නකෝ මට මේක වෙනවනේ කියලා කනපින්දමයි චරුචරුවයි වැරදිච්ච පරිච්ච දේවල් ලියන නිසා අනේ මෙච්චර ලෝකේ මට හුස්ම එකක් බලන්න පුළුවන් වුණා. ඒ හුස්මේ තියෙන තාක්කල් මන් දන්නවා මගේ හිත කාම ගුණේ නෙවෙයි තියෙන්නේ. කාම සංඥාවේ නෙවෙයි තියෙන්නේ මේ රූපේ තියෙන්නේ. ඒ රූපේ මට වැටහෙන්නේ මේක සීතලට වැටෙන්නේ. මට උණුසුමට වැටෙන්නේ. මට ගොරෝසුවට වැටෙන්නේ. මට සියුම්ම වැටෙන්නේ. මට මනාප වැටෙනවා. ආදි වශයෙන් මේ එක හුස්මකින් හරි මේ සංසාර පුරාවට ගෙනාවු මෝහ පටල ටික මට අයින් කරගන්න පුළුවන් වුණා කියන සතුට එක්කෙනෙකුගේ ලිපියකවත් දැක්කේ නෑ මම. මේ දිගට කරගන්න බැරි වුණා. අරයින් මනං කියන මේ චෝදනා වලින් අර තමන් ආපු ඒ පියවර ටිකවත් අනුමත වෙන්නේ නෑ. ඉතින් ඒ කියන්නේ තමන්ගේම භාවනාව අගේ කරන්න දන්නේ නෑ. ඉතින් ඒ වැරද්ද තනිකර ගුරුවරයයි කියලා නේ කියන්නේ. එහෙම කරගන්න බැරි එක සහ ලියන්න බැරි එක සම්නිකර ගුරුවරගේ වැරද්ද. ඒ කියන්නේ කියලා දීලා නැහැ පාඩම හරියට. මේ දෙකොල්ලම බෙදා ගන්න කිව්වත් අනේ පුරුම් බණසන්නේ 100 100ක්ම ගුරුවරගේ වැරද්ද. ඔය නැවත කියලා දීපන්. ඔය ඇවිල්ලා තියෙන්නේ පොඩි සෙල්ලම් කරලා නෙමෙයි. ගෙදර තියෙන බුදල් ඔක්කොම අතහැරලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම දිවට ওই නීවරණ ටිකත් අයින් කරලා තමයි ඔයා එක හුස්මක ඉන්නේ. තියා කියා ගන්න දන්නේ නැහැ. මොකද કોઈ පාඩමකවත් કોઈ විශ්වවිද්‍යාලයකවත් કોઈ අධ්‍යාපන ආයතනකවත් ওই ටික උගන්වන්නේ නැහැ. ඉතින් කවදා හරි මෙයාට මේ බහ තෝරනකම් කියලා දෙන්න ඕනේ මේ එක හුස්මක් හරියට දැක දැක ගත්තනම් සතියෙන් ඒක අපේ ජීවිතේ කරපු අම්මා පාපා නොලැබිච්ච අපිම හොයාගත්ත ලොකු දෙයක් අන්න ඒක විතරක් කියපන් අනිත ඔක්කොම පැත්තක දාපන් කියලා. ආන්න එහෙම කරගෙන කරගෙන යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ ලැබෙන හොඳ ටික විතරක් අගය කරන කෙනෙක් එක්කනා බොහෝම ඉක්මනට ඉදිරියට යනවා. වැරදිච්චයි වැරදිච්චයි කතා කරන එක්කනා හැමදාම පිළිකා ගැන කතා කරයි, මානසික අසහන ගැන කතා කරයි, බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා කියයි, ඩයබටිස් කියාවි, මූණ හේන ගහච්ච සෝම් පිටිනියක් වගේ, පුලුටු වැන්දිරියක් වගේ ආච්චිගේ මූණ ගන්න පූසාඬනවා කියලා කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ මූණ. භාවනා කරන්න ඉස්සලා බොහොම ලස්සන හිටු මිනිස්සු මේ. භාවනා කරන්න ආවට පස්සේ අයියෝ හිටිනා මට අර විශාල කණ්ණාඩියක් හයි කරන්න අර බිත්තියේ. මේ භාවනා කරන කොච්චර කැතද කියලා පෙන්නන්න. මේ අඬා වැටලා ඉන්නේ. ඉතින් ඒ ලැබෙන සමාධිය අපි කිව්වොත් හුස්ම රැල්ල 10ක් 15ක් බලන්න පුළුවන්. ඒක යා සතුටින් කියන්න පුළුවන්. ඒක 100ට 100ක්ම සම්මා සමාධියක් නෙවෙයි. යන්තම් එයා දන්නවා දැන් කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න පුළුවන් මොකද රූපෙත් එක්ක ඇසුර තියෙනවා දැන් රූප කර්මත්තානේ පොඩ පොඩ පොඩ පොඩ දන්න දහං ගැටයක් දාලා යාළු වෙලා ඉන්න දාන ආන්නේම යනකොට ඒ එන සමාධියක් ආය වැටෙනවා ආය හදනවා ආය වැටෙනවා ආය හදනවා දැන් මෙන්න මෙතනදී මම නීවරණ ඉක්මුවා මෙතනදී මම ඉන්නේ රණ්ඩු කරමින් මෙතනදී යට වෙලයි කියලා මම මෙතෙන් නිවර්ණයට යට වෙලා. දැන් මේ වෙලාවේදී මම නිවර්ණත් එක්ක මූණට මූණ දාලා ඉන්නේ. දැන් මෙතෙන්දි මම නිවර්ණය ජය කරන තියෙනවා. කියලා ওই ටික කාගවත් නරකයක් නපුරක් නෙමෙයි අධ්‍යාපනයක් එතන තියෙන්නේ. යට වෙලා හිටපු කෙනා යන්තම් වතුරකට ගාපු මිනිස්සේ අන්තන් නහය විතරක් කුස ගන්න පුළුවන් තරමකදී ගාල හුස්මක් ගන්න පුළුවන් ආයෙ යට යන්න ඉස්සල්ලා. ඒ මට්ටමට එනවා. ආයෙ යට යනවා. ආයෙ එනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තමයි අපි න ඔලෝ උස්සගෙනම වතුරෙන් ඔලෝ උස්සන්න පුළුවන් තරමට අන්නේ ඒ කාරණාව යෝග ජීවිතේ තාමත්ම සුන්දර අවස්ථාවක්. තාම ගැඹුරු වතුරකට වැටිලා එයා වරින් වර උඩ යනවා යට යනවා රණ්ඩු කරන වෙලාවේ නහය උස්සගෙන ඉන්න වෙලාව. එතකොට එයාට තේනවා යම් ක්‍රමවේදයක් තියෙනවා. මේ නහයෙන් උඩ වතුරින් උස්සගෙන ඉන්න පුළුවන්. අන්නේ යට වෙච්ච මිනිහා මරණය මැරෙන්න ගිය මිනිහා නන්තන් හුස්ම ගන්න මට්ටමට ඇවිල්ලා නහය උඩට තියාගෙන ඉන්න මට්ටම කියන මේ මට්ටම් තුන ආධ්‍යාත්මික ජීවිතේ හඳකඩ පහනවා. හඳකඩ පහනවා වගේ. ඉතින් ඒක ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න වැටෙමින් නැගිටිමින් වැටෙමින් නැගිටිමින් හරියට 7යි 7යි කියලා ඇවිදින්න හදන පොඩි දඩුවෙක් වගේ. ඒ වෙලාවේදී වැටෙන එක හරි හයියක්. ඒ දරුවා කොඳුයට පෙළහයි එන්න. වැටෙන්නේ නැත්තම් වැඩක් නැහැ. දැන් හැදෙන උන්ට කොඳුයට පෙළක් නැහැ. මොකද වැටෙන්න දෙන්නේ නැහැ. ජග් ගහලා අනම්මනම් කරලානේ පොඩි උන් හදන්නේ. එකෙකුටක් කොඳුයට පෙළ නැහැ. ඒ මොකද මේ අම්මලාට ඕනේ ගෙලින්ම අතරමැදි අවස්ථාවල් නැතුව ඉහළම තැනට යන්න. ඒක උන් නිකන් මේ මේ මන් දන්නේ ඔබ ගැන කතා කරන්න කිව්වොත් බණක් ඉවර කරන්න හම්බෙන්නේ. අපි ඒක අමතක කරලා දාමු. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තටම පොතෙන් අරන් දාලා තියෙන්නේ දසහකාර ආකාර 10ක් දෙනවා යෝගාවචරයට උඹ යට වෙලා තින්නේ යන්දම් හුස්ම ගන්න පුළුවන්ද උඹ ඔළුව උස්සගෙන තින්නේ කියලා. පරිපන්ත ධර්ම පහයකුයි වෝදාන ධර්ම පහකුයි ලොකු සංසය විචාර කරනවා. භාවනා කරන වෙලාවේදී කොයි වෙලාවක හරි යෝගාවචරයට තේරුණා නම් මගේ හිත තියෙන අතීතය කියලා. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස පරිපන්තෝ මගේ හිත ඉන්න ඕනේ වර්තමානයේ මම දැන් මෙතන ඒක තමයි සතිය කියන කීල කියමු මොකද හොඳටම දන්නවා මගේ හිත තියෙන්නේ මේ gedare ඉන්න දරුවා ගැන හෝ මුණුමුරා ගැන අතීත දෙයක් ගැන ප්‍රශ්නයක් නෑ ඒක දන්නවනේ මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක මූල කර්මස්ථානේ නෙවෙයි ඉන්නේ අතීතේ කියලා කොච්චර ලොකු දැනුවත්ද ඒක මගේ හිත තියෙන අතීතේ මම දන්නවා ඒක සද්දයක් නෙමෙයි කියලා. මම දන්නවා වේදනාවක් නෙමෙයි කියලා. මම දන්නවා අරමුණේ නෙමෙයි කියලා. එහෙම නැත්නම් මඩ කිදෙම සතිය නෙමෙයි කියලා. නමුත් මම දන්නවා මගේ හිත අතීතේ තියෙන. කාරණා තුනකින් සමෘද්ධ වෙනවයි කියනවා ඒ යෝගාවචරය. අතීතේ ඉන්නකොට අතීතේ ඉන්න බව දන්න. අතීතානුදානං චිත්තං. වික්ඛෝපානුපරිතං. ඒ හිත හැමදාම චිත්ත නියාමයකට අනුව වික්ෂෝපයටපත් වෙනවා. අතීතය ගැන හිතර ඕනම කෙනෙකුට තියෙන දේ තමයි වික්ෂෝපය. ආ චි මං කරගත්ත වැඩේ කියලා. කිසිම කෙනෙකුට ලෝකේ නැහැ අතීතේ කල්පනා කරලා සතුට වෙන්න පුළුවන් මිනිස්සේ. ඒකට කියනවා මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි. පස්සේ තේන චිකේ අතගාලා තියෙන කක්ක ප්‍රමාණේ දැන්නම තේරෙන්නේ කියා ගන්න විදියක් නැහැ කාටවත්. කාලා තියෙන රහත්තල් ගන්න. ඉතින් ඒක න්‍යාය ධර්මයක් නේ. අචීතානුදාන විකෝපාන සමාධිස්ස පරිපන්තෝ මේක සමාධියට බාධාවක්. ඒක දත යුත්තක් ඒක කාරණාවක්. ඉතින් අපිට ඕක සතුටෙන් ලියන්න බැරිද? මම භාවනා කර හිටියා මගේ හිතේ තියෙන ගොඩක් වෙලාට අතීතේ ඒ වෙලාවේ මට හරි පශ්චාත්තාවයක් ඇති වුණා. හැබැයි මම දන්නවා සතිය නෑ කියලා. මම දන්නවා සමාධිය නෑ කියලා. මොකද්ද මේක වාර්තා කරුවට තියෙන වැරද්ද? කියන්නේ නැන්නේ. මොකද කෙලින්ම නිවනට යන්නේ කල්පනාදී. දෙලින්ම ධ්‍යාන වලට යන. ඉන්ටර්සිටි එක නැගලා එහා පැත්තෙන් ගිහලා බයිනවා. එමෙ නෑ යතරමැද කොච්චර දෝ වැටි වැටි නැගිටිනවා අතීතයට යනවා. නැත්තම් අනාගත පටිකංකණං චිත්තං විකම්පණ. විකම්පිතං සමාධිස පරිපන්තෝ. අදත් එක්කෙනෙක් කියලා දෙවුණා මට මගේ එන හිතවිලි ගොඩක් අතීත නෙවෙයි අනාගත හිතවිලි. ඉතින් අනාගත හිතවිලි එන්නේ තරුණ පිරිසොල්ට. නාකයන්ට නාකිච්චන් දෙන්නේ නෑ. එන්න බෑ. දැන් කෙල වෙලා ඉවරයි. දැන් ආයෙ අදින්න ඇත්ත විස දැම්ම තදින්න බෑ. ඉලන්දාරි ඔය වගේට ඔය අපේ අච්චිට බැරි වුණාට මම දෙනවා වැඩි. අපේ අම්මට බැරි වුණාට මම දෙනවා වැඩි කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ නිකන් මේ ලක්ෂයට කොඩිය දාගෙන ඉන්නේ. මම හිටපන්කො මේ සැරේ වැඩි දෙන්නම් මේ මෙමයි මේ මෙමයි කියලා අනාගත එතකොට හිතේ ස්වභාවය වික්ෂෝපේ නෙවෙයි. විකම්පණය. අවිශ්චිච්ච ගතිය. ඒක ධර්මතාවයක්. හැබැයි සමාධියට බාධායි. ඉතින් මේ සමාජයට බාධා වෙන මේ ලකුණු තුනක් මේ සමෘද්ධි ලකුණු තුනක් අපිට කවදාකවත් වார்த்தාවක ලියන්න බෑනේ. වෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ සභාවේ. ලියන්න බෑ. ඒ මොකද හේතුව මේ සමාධිය පිළිබඳව අපි ළඟ තියෙන මේ පුදුමාකාර ගෞරව සම්ප්‍රයුක්තව ගතිය නිසා ඒ සමාධියට එනවා යනවා ගිල්ලෙමින් හුස්ම ගනිමින් ඉන්න වෙලාවේ වරින් වර හුස්ම අපි කිව්වොත් එහෙම ආනාපාන හිත තියෙන වරින් වර අතීතයට අනාගතයට යනවායි කියලා. ඒක ලියන්නෙම පුදුම පශ්චාත්තාපෙන් ඒ ලියුම කියවනකොට පුස්කම් දෙනවා. පිලුණු ගඳ එනවා. ඒ ලියන්න දන්නේ නැහැ. ඒ වෙච්ච දේ මෙහෙම ඇත්ත වෙච්ච දේ ලියන්න දන්නේ නැහැ. එහෙම නැත්තම් කියනවා අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. භාවනා කරන යනකොට පොඩ්ඩක් සතුටක් ඇති වෙනවා. පුදුම අබිනතියක් පහළ වෙනවා. ලකු රාගයක් ඇති වෙනවා මන්න මේ භාවනාව නම් මේම නෙවෙයි මේ පරියන්ක නැගිටින්නෙම නෑ දෙනවා පැය තුනක් එක දිගට කියාගෙන ඉතින් සැලසුම් හදනවා එතනින්ම අර සමාධිය ඉවරයි මේ වැඩි පද ගහින්න යෑමෙන්ම හරි ගියයි කියලා හිතන හිතිල්ලෙන්ම සමාධියට පරිපන්ත මොකද ආසාවක් ඇති වෙනවා Tamanට ඇති වෙච්ච භාවනා ඇති වෙච්ච යම් යම් ප්‍රයෝජන ආසාවක් ඇති වෙනවා එවනත අපනතං චිත්තං පටිඝානුපතිනම් සමාධිස පරිපන්තෝ. ඒතර ඉන්න යම් දම් භාවනා කරන යනට එක එක ඇවිල්ලා දුර ඇරියා. චරාස් ගාල සද්දයක් වම් බලන් අයියෝ මේ ලස්සනට භාවනා හදිගෙන එනකොටම දොරක් ඇරියා කැත්තක් වැස්සා. වැස්සක් වැස්සා. මැස්සෙක් ඇවිල්ලා වැව්වා. මු කණ්ඩෝන මේ මැස්සව කියලා දතර තියලා හප්පනවා. අර සමාජේ මොකක්වත් නැහැ ද්වේෂයට ගිහිල්ලා මේ දිගට ගියේ කවුරු නැති කවුරු හරි ඉන්නවද මේ සමිතියේ නෑ මේක ඒ විදිහට ලියන්නේ නැත්තේ මොකද? අපි හිතාගෙන අපිට කවදාකවත් වරදින්නේ නැහැ කියලා. අපිට සමාධි හරියනකොට කාටවත් කයන්ට හින්ද තාන. බල්ලෝ එහෙම බුදිය ගත්ත වෙලාවේ එහෙම ඉන්නෝනේ බුරන්න තාන. පිලව් ගස් නගින්නත් නර තාන. ඒකට ඉන්නෝනේ කියලා හිතාගෙන. ඒ මොකද අපි ළඟ තියෙන පුංචි පටිගයක් gedere ඉඳද්දී අපිමයි ඔය කඩප්පුලි වැඩේ කරන්නේ. දොරක් වහනකොට එකෙකුටවත් මතක නැහැ දොර හදපු කම්පැනිට ඇහෙන්න වහනවා. මේ ඇවිල්ලා කවුරු හරි දොර චල්චුරු ගෑවොත් එහෙම බලන්න උන්ට හින ගහන්න ඕනේ. මේ යන්තම් සමාධිය හැදීගෙන එනකොට ඇවිල්ලා බලන්නකො කෑවන්නේ වැඩේ කියලා රෑ යන්නේ. රිට්‍රීට් එකක් තරන් යාර ගිහලා කොලේකුත් දාලා යනවා චෝදනා පත්‍රයක් වැද්දන්නේ. දුර යන්නේ ආවා. තව ගොඩක් අඬවල් තියෙනවා. ඒ කොයි එකට හරි චෝදනා කරනවා. ඒතර මේ gedare ඉඳදී පිච්චි නැති ප්‍රශ්නයක් අද කොහොමද ප්‍රශ්නයක් උනේ? හිතේ සංවේදී භාවයක් තියෙනවා. අභිනත අපනත භාවයේ තියෙනවා. එහෙම නැත්නම් අධික රාගයේ අධික වීර්ය ආපුවාම හිත වික්ෂිප්ත වෙනවා. වීර්ය අඩු වෙච්ච ගමන් නින්දට වැටෙනවා. ගෙදරින් දැද්දි අපිට මෙහෙම ඉඳද්දි බුදියන්න පුළුවන්ද හිටගෙන? මං කියන්නේ ඉඳගෙන. බෑනේ. ඕනේ භාවනා මධ්‍යස්ථානට යන්න ඉඳගෙන බුදිය ගන්න හැටි පිළිබඳව ලොකු පාඩමක් තියෙනවා. මේ කියන්නේ සක්මන් කරනකොටත් නින්ද යනවා. මේ සක්මන් කරන මේ ඩෝප් වෙලා වගේ එයාට මම කවුද කියලා තියුණා සක්මන් වල පිටි එකක් හැප්පුණා කියලා මාද. ඒ කියන්නේ අර අයිනේ සක්මන් කරලයි. හිතා ගන්න බෑ මේ ගිනියල ගහනවා මහසෝන ගැහුවා වගේ. ගැහුවට පස්සේ පොල් පුවක් කිත්ත ගැහුවා වගේ වදිනකොටයි තේරෙන්නේ මම මේ සක්මන් කර කර හිටියේ ඒක තැනකදී ඉහිල වැදිලා. මොකද වෙලා තියෙන්නේ? වීර්යය සමාධියයි දෙක එහෙම වෙච්ච ගමන් වීර්යය වැඩි වුණොත් ඇවිස්සලා ගිහිල්ලා හරියට මී වැද්දෙක් මීයක් කඩනකොට කොහොමද බීම ඇතුලේ ඇවිස්සලා ඔළුවට කරකැන්නේ? ඒ වගේ ඔළුව හිතාම ඇවිස්සෙනවා. එහෙම නැහෙනේ නිදිමතක් එනවා. ඒ ඒ ඒ නිදිමත පිළිබඳ කතා කරලා වැඩක් නැහැ. හිටගෙන ඉඳද්දිත් වෙනවා, ඉඳගෙන ඉඳද්දිත් වෙනවා. මෙන්න මේ ටික වෙච්චි නැති කෙනෙක් නැහැ. ඒකට මෙව්ව කවදාහකවත් ලිවිය යුත්තක්වත් මේ පොත්වල සඳහන් වෙලා තියෙන වටිනා ධර්ම මෙව්වා හැම තැනකම මේ උපස්ථාන තුනක් තියෙනවා. හිත අතීතයට ගියා නම් පශ්චාත්තාපේ සමාධිය කැඩෙනවා. අනාගතයට ගියා නම් විකම්පණය සමාධිය කැඩෙනවා. ආසාව ඇති වුණා නම් රාගය ඇති වෙනවා සමාධිය කැඩෙනවා. එපා වුණා නම් ද්වේෂය ඇති වෙනවා සමාධිය කැඩෙනවා. වීර්ය මදි වුණා නම් නිදිමත එනවා සමාධිය කැඩෙනවා. වීර්ය වැඩි වුණා නම් ඇවිස්සෙනවා සමාධිය කැඩෙනවා. මේ කාටත් වෙන දේ. අපි ළඟ තියෙන වැරදි අදහස හැටියට අපි හිතනවා මේක මේ නරක වේලාවට වෙච්ච දෙයක්. අපලෙට වෙච්ච දෙයක්. වෙන්න බෑ කියලා. ඉතින් මේ ටික වෙනකොට මේ උඩ පහළ යන වෙලාව හුස්ම ගන්න යන්තම් හුස්ම ගන්නවා ආය යට යනවා ආය එනවා. මේක විස්තර කරන්න පුළුවන් නම් මේ මනුස්සයාට මරණ මොහොතේදී දැන් මේ වෙන්නේ මේකයි කියලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් තක්කු මුක්කක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා බෙල්ල ගහලා ගිය වෙලාව. කලන්තේ හැදිලා ගිය වෙලාව වුණා දන්න දැන් වෙන්නේ මෙන්න මේකයි දැන් කියලා. මොකද මේ එදින්දා වෙන දේවල් අකරතැබ්බ විදියට නෙවෙයි ගණන් ගන්නේ. දැනගන්න මේ කොහොමනක්වත් මේ හිත වැඩ කරන්නේ ඒකෙදී නිකන් මම හිතන්නේ උපමාවට කියනවා මේ කිනීරයක් උඩ වහලා ඉන්න මැස්සෙකුට කුළු ගෙඩියකින් ගැහුවයි කියලා හිතන්න කියනවා. කුඩු කුඩු වෙන්න. ඒත් මැස්ස මැරෙන්නේ චිත්ත වීදියකට පස්සේ තමයි. ඒක මැරෙන්නේ ඒ චිත්ත නියාමයකට යන්නේ. ඒ චිත්ත නියාමයේ මැස්සරත් එකයි කැසරත් එකයි කොයි එකටත් එකයි. ඉතින් මේ චිත්ත නියමයේ බලන්න අපිට අවස්ථාව දීපම අපි කරන බෑ වැරදි වෙන්න බෑ. කෙලින්ම අපි ගිහිල්ලා නිවැරදි එකේම වහන්න ඕනේ. ඍජු එකේම යන්න ඕනේ කියලා. මේ සමාධිය පිළිබඳව අපේ තියෙන අමුතු අනියම් ප්‍රේම සම්බන්ධයක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. එහෙම නැතු වෙන වෙන දේ දකින්න නම් හැබැයි මෙහෙම එකක් වෙනවා. කොයි වෙලාවක හරි මේ යෝගාවචරය ඉව නොකිය රහසෙ තියාගෙන හංගගෙන ගිහිලා හිටියට කවදා හරි ආයෙත් දිගින් දිගට භාවනා කරලා තේරුම් ගත්තොත් සමාධියට තේරෙනම එක එකක් එක එකක් හැඳේ ගල බීරුවා වගේ තියෙනවා. දැන් මට තියෙන අතීතේ හිතවිල්ලක්. දැන් තියෙන අනාගත හිතවිල්ලක්. දැන් තියෙන අබිනතියක් මනාපයක්. දැන් තියෙන අපනතයක් අමනාපයක්. දැන් තියෙන සීතල වේග නැන ගති. දැන් මේ රත් වෙන ගති කියලා ඉස්සරහටත් ඒ තේරෙනවා. ඉතින් බුදුජාණන් වහන්සේ මතක් කරනවා අපට මේක හෙලි කරපං. හෙලි කිරුවොත් බබලනවා. මේක වෙන්නේ වසංගනේක. ඒක තමයි පුත්තජනයේ හැටි. පුත්තජනේ මේවා කියන්න කැමති නැහැ. යා කියනවා මට කෙලින්ම නිවනට යන්න. මේ සමාධියට යන්න. ඉතින් මේ විදිහට මේ වෝදාහන ධර්ම පරිබන්ත ධර්ම හයක් තියෙනවා. ඒක මේ පුත්තජනයාගේ බූදලේ. පුත්තජනයා මේකට හැප්පිලා මේක දැනගෙන මේක හෙලි කරපු ගමන් එයා ආර්ය පන්තම නැත්තම් ධ්‍යාන උත්තරී මනස දාත් මොල්ට යනවා. මේක හිලි කිරීමෙන් විතරයි යන්නේ. වසංගල කරන්න බෑ. එතකොට ඊගේ ඇතුළට එන දේ ආයත් වෝදාන ධර්ම හතරක් පෙන්නනවා සුදු ධර්ම හතරක් තියෙනවා. තදු තදුබග විරියවානටේන තංච උපානන්න ධම්මාන අනතිවත්තනට්ටේන සම්පහන්තනා කියලා මේ භාවනා කරනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉහළ පහළ යනවා. නිකන් හුස් මැරෙන ගිලිච්ච මිනිහෙක් වරින් වර ගොඩේ ඉන්න වගේ අන්නේ වෙනකොට මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක සද්ධා වැඩනොත් ප්‍රඥා විනාශ වෙනවා ප්‍රඥා වැඩනොත් සද්ධා විනාශ වෙනවා මේ දෙක සම වෙලා හදෙන්නේ නැහැ වීර්ය වැඩනොත් සමාධිය කැඩෙනවා සමාධිය වැඩනොත් වීර්ය කැඩෙනවා මේ දෙක සමව හැදෙන්නේ නැහැ මේ හොඳ ඉවුවා යෝගාචර දැනගන්න ඕනේ දැන් වැඩේ යනවා හැබැයි මගේ සද්ධා වැඩි වෙලා තිනවා ඒකෙම වීර්ය කාබාසිනිය වෙනවා සම වෙන්න ප්‍රඥාව. ප්‍රඥාව වෙන්නොත් සද්ධාව නැති වෙන නිසා මේ දෙක වැඩෙද්දිම හරියට ගහක් හැදෙද්දි කප්පාදු කරනවා වගේ අනවශ්‍ය අතු කපලා දාලා මේ සමාන රාමුවක් ඇතුව හොඳට හුලං මදින්න අවුවේ දෙන්න ගහ තමන්ම හදන ගහ කපන්න එපායි කප්පාදු කරන්න එපායි ඒ වගේම ඒ හතර ධර්ම සතිය එහෙම වැඩි වීමක් වෙන්නේ නැහැ කොයි එකක් යනවා ඒ වගේ එnde end end එහෙම සමාධිය එනවනම් වීර්ය අඩු කරන්න කියන. හිමීට හිමීට ඒ වැඩේට යන්න ඇරලා අතපත ගන්න එපයි කියන. ඒක හරියට මේ කාර් එකක් යනකොට පළවෙනි ගියර් එකේ යනකොට ගොඩාක් තෙල් පිච්චෙනවා. ඒක නැතුව ස්ටාර්ට් කරන්න බෑ. නමුත් ඒක යකට කොට යන්න පටන් ගත්තට පස්සේ ආ දැනගන්න ඕනේ නියම වෙලාවට එනකොට සෙකන්ඩ් එකට දාපුවාම ගියර් එකේ අඩු තෙල් ප්‍රමාණයකින් වැඩි නැත්නම් ගාණක් කිලෝමීටර ගාණක් කරනවා. තර්ඩ් එකට දාන්න ටොප් එකට දාන්න. ටොප් එකට ගිහ බ්‍රේක් ගන්නෑ. ජීවිතේට මේක හරියටම එනකොට දුවන යන්ත්‍රයේ ඇඟිලි ගැහිම අඩු කරලා යන්ත්‍රයේටම ඒ ඒ අපි කියන ප්‍රවේගය කියලා වැඩෙන්න දෙන්න යෝගාචර දැන යෝගාචර ඒතියෙදි සමාඩ මෙනෙහි කරන්න යනවා. ඒතියෙදි මේ හුස්ම හිමීට ගිවිනද්දි හයියෙන් හුස්ම ගන්න යනවා. නැත්නම් ඒක ඒ ඒ පදම එනකොට එහෙම මේකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. කොහෙන් තේරෙන්නේද මොකද අපිට ඕවා කවුරුත් කියලා දීලා තියෙනවා මේ කර කර බලන්න එපාය ඒ කර කර බලන වෙලාවේ ඒ කර කර බලන මේ පරිවේෂණය කර කර බලන එක සිද්ධීකරණ එක කාලකන්නිකමකට ගන්න එපා තත්ත ජාතානන් ධම්මාණං අනුදිති වත්තරණට්ඨේන ඒවිත භාවනාවෙන් හටගෙන ධර්ම ගැටෙන්න දෙන්න එපා තදුපග විරිය වාහනට්ඨේන ගානට යනකොට හිමීට වැඩි කලබල කරන්නේ නැතුව ඔය මුං ඇට කැවුම් ගෙඩිය හැදිලා පිපිගෙන එනකොට හොල්ලන්න නැතුව නිකන් තෙල් ටිකක් දාලා දාලා දාලා කැලුම් කැවුම පිපිලා එන්න දෙන්න එපා. එහෙම නැතුව ඔකට අතපත ගන්න කිව්වොත් බෑනේ. අර පිපිගෙන එන එක වෙන්නේ නැහැ. ආන්නේ වගේ මේ වැඩේ යනකොට ඒකට අවශ්‍ය උපස්ථානය කරන්න කවුරක්වත් ජාතකින් හම්බ වෙලා නැහැ මේ දැනුම. එතන හැබැයි දැනුම අපේ විවස් අපේ තේරවාදේ දැන් ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඒක ඔක්කොම ලියවිලා තියෙනවා. ඒක පොඩි දැනුම් සම්භාරයක් නෙවෙයි. වීර්ය එන්නේ එන්නේ එන්නේ ක්‍රමයෙන් අඩු කරලා මේ යන්න හරින එක. ඊට පස්සේ ආසව නට්ටේන කියලා කියන්නේ මේක එකක් වෙලා බෑ පුතා, දෙකක් කරලා බෑ පුතා, තුනක් කරලා බෑ ලක්ෂ වාරයක් කරන්න ඕන. හරියට වයලින් එකක් ගහලා ගහලා ගහලා හරියට ඒ ඒ තාලේ ගන්නවා වගේ ඔකෙස්ට්‍රා එක ලොකු සංගීත කණ්ඩායමක කී තාරයක් ඒගොල්ලෝ පොපුහුණු කරලා දොක් කරන්නේ. අන්න ඒ වගේ මේක ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕන. කරනකොට ගන්න වෙන සාසනය කියන්නේ ඕක. මේ අර්ධේ මට ලැබියම් මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ කියලා මේ කාංකරජ්‍යලයක් අර රණ්ඩුවක්වත් ආඩපාලියක්වත් මේකේ නෑ. කරගෙන කරන යන තමයි තියෙන මේ කෙර අත කල පුරුද්ද අහ පුරුද්ද දැක පුරුද්ද කියලා එකක් තියෙනවා. කරලම බලන්න ඕන. මේ බන ආයෙත් අහන්න ඕන. දැකලම මේ මෙහෙම කරපු කට්ටිය දැකලම පුරුදු කරන්නේ. ඉතින් අපිට ඉවසන්නම බෑනේ. කවදාකවත් මේක නැවත නැති කිරීමෙන් පන්නරේ තියන්න ඕන කෙනෙක් අපි දන්නේ නැහැ. අපිට මේක සැරයක් මට හම්බුනා නම් අනිවාර්යයෙන්ම හෙටත් එන්න ඕන. ආවේ නැත්තම් අල්ලපු ගෙදේ කීකී වැරද්ද. මගේ වැරද්දක් නෑ මම බොහොම අහිංසකයි. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඉතින් කොයි වෙලාවක හරි යෝගාවචර තේරුණා නම් දැන් අතීත අනාගත දුවන්නේත් නැහැ හිත. මනාපමනාප දෙකට එන්නේත් නැහැ හිත. වීර්ය අඩු වෙන්නේත් නැහැ වැඩි වෙන්නේත් නැහැ. හරියට නිකන් පොළොස් සම්බේ පදම එනකොට පොළොස් සම්බේ සුවඳ එනවනේ. ආනේ වගේ වෙනකොට හේමම ඒකට යන්න ඉඩ අරින්න ඕනේ. යනකොට යාට තේරෙන පටන් අරගනවා හිතේ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ සාන්ත භාවයට හිත කැමැති මේ අවුලට වැඩිය. ඒකේ පුද්ගලයාගේ පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි. අපේ හිත ස්වභාවයෙන් මේ නිශ්චල භාවයට කැමතියි. හැබැයි මෙතෙක් සංසාරේ කෙරුවේ ඒක අවුල් කරපු එක තමයි. එම් භාවනා කරන්නට බාධා කරපු එක තමයි අපි මෙතෙක් කරලා තියෙන්නේ. මගේ භාවනාවට හෝ අනුන්ගේ භාවනාවට. ඇයි කියලා ඇහුවොත් කියන ඉතින් එහෙම පුළුවන් ද දරුවෝ වෙනුවෙන් කීයක් හරි හම්බ කරන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ, වතු පිටි හම්බ කරන්න ඕනේ. ඉතින් හම්බ කරලා තියෙනවා. දැන් තේරෙනවා මේ ධානයකට උපස්ථාන කරන හැටි එදිනෙදා ජීවිතේ පෞල් ගත කරනකොට අපි කරන මේ විකාරයත් එක්ක බලනකොට එව්වට අපි කරපු වැරදි වලට විපාක වාර ආවත් ඇති මේ තරම්වත් ගොඩ වෙන්න පුළුවන් වුණා. මුළු සංසාරේ පුරාවටම අපි කරලා තියෙන්නේ මේ තැම්පත් වෙන හිත අවුස්සන වැඩනේ. තැම්පත් වෙන්නේ තියෙන හිතක් අවුස්සන වැඩ. ඉතින් ඒක ලියලා මේ බුදුහාමුදුරන් පිංසිද්ධ වෙන්න මේ ධර්මයකට පිංසිද්ධ වෙන්න මේ අපේ ගුරුත්වමෙන් වහන්සේලාට පිසිදු වෙන්න අපිට මේ ඩිංගිත්තක් හරි යන්න යන්න හම්බුණා. අපිට ඒකමදි අපි කරන එක ගහන ගහන දරේ හැම වෙන්න ඕන කියලා අර ගහපා දෙන ගතියක් තියෙනවා. ඒ යෝගාවචරය මේ බිස්නස් කරන සප්ලයි ඩිමාන්ඩ් තීරයකට මම මෙච්චර ආයෝජනය කරොත් මට මෙච්චර ලාභ ඕන. ඒ පිටරටවල ලෝක අලි අලි අවුලක්. ඒ භවනා මේ රෙජිස්ටර් වෙන්න ඩොලර් 550ක් ගෙවන්න ඕන. දැන් ලක්ෂකට එහා. ඉතින් යා කියන ඉවරනාට පස්සේ මට මේ මේ ප්‍රතිඵල ඕනේ නැත්තම් නඩු දාන්න. දැන් ඔය ලක්ෂයක 35ක් ගෙවලා තියෙන්නේ මට මේ දවස් මෙච්චර කාලෙකුත් ගිහිල්ලා තියෙනවා. කීප දේ හරි ගියේ නැහැ. ඉතින් ඇත්තටම ලක් 55ක්ම යන්නේ ඩොලර් 50න් වැඩි එකටයි. නඩු කිව්වොත් මේකටත් ගෙවන්නත් එකතුව තමයි බිල දාන්නේ. ඔක්කොම සප්ලයි ඩිමාන්ඩ් තියෙදි කියන්නේ. භාවනත් අද එහෙම තමයි. එහෙම නිකන් මේ උළු කැට දෙකක් අතර මේ පොඩි පොඩි මෙතන පොඩි පළහිලවක් තියෙන පොඩ බලන්න දැක්කොත් එimhe මේ බිල්ඩින් එක බහැලා තියෙන්නේ. අඟල් භාගයකට වැඩි උළු කට අතර පොඩි පරතරයක් තියෙනවා. ඕකේ හැප්පිලා වැටුනොත් මේ කොන්තර මේක ගත්ත කොන්තරත් කාර්යයට නඩු. ඒ රටේ නීතිය එච්චරයි. මුචි මිනිස්සු බලන්නේ ඕකේ හැප්පිලා භාවනා පැත්තක තියලා ඌට එන ගාණක් හම්බ කරන්න පුළුවන්. මේ ගොඩනැගිලි හදපේකා වැරදි. මගේ පය හැප්පිලා වැටුණා. එහෙම තමයි රටේ නීතිය. ඒක ඒක මේ භාවනාවට අදාළ නැහැ. සම්මා සමාධියට මිච්ඡා සාධ අදාළ නැහැ. බැරි වෙලා හරි මේගේ කඩන්න හොරෙක් ඇවිල්ලා. වහලෙ දිර්ලා ඌ වහලෙන් වැටලා මැරුණොත් ගිය අයිතිකාරය නඩු ගෙවන්න වන්දි ගෙවන්න ඕන. මම දන්නේ තේරෙනවද කියලා මම මේ කියන කතාව. ගේ හොරෙන් කරන්න ඌ වහලෙ උඩ නැගලා ඉන්න වෙලාවේ වහලෙ කඩාන වැටුනොත් අපි නම් කියනවා හොඳවන්නකොට එන ගහපි ඔකට ඕම් වෙලා මැදික ඒ බයිලා හරියන්නේ නැහැ. ඌ නඩුවක් දැම්මොත් එමේ මං ආවලා වහලෙ ගියේ මොකද කියලා අහන්න අයිතියක් නැහැ. වැටුනොත් වහලයි කාට නඩු. ඉතින් මේ supply demand theory එක තමයි භාවනා මධ්‍යස්ථාන වල තියෙන්නේ. බැරි වෙලා හරි හොරා නැගිට්ටා, gedara miniyat අයිති නැගිට්ටා. දොර පොල්ලෙන් ගැහුවා. ලී කඳුලක් හැලුනොත් ගෙදරයිති කාර්යයට අවුරුදු ගාණක් හිරේ. ඊයේ මත පයවිසි කරන්න බෑ. යා පොලිසියට කියලා පොලිසිය ගෙනල්ලා ගහන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා මහ පුදුමාකාර නීතියත් ඒටි භාවනා ජීවිතෙත් භාවනා මධ්‍යස්ථාන වලත් පුදුමාකාර මේ වගේ මේ ඒවට කියනවා සදාචාරාත්මක වගකීම් වගේක් තියෙනවා. මේක යෝගාවචරයෙන් අතර කද්දාකවත් වෙන්නේ නැහැ. කවදාකවත් යෝගාවචරය මට මෙහෙම විය යුතුයි කියලා ප්‍රාර්ථනාවක් නැහැ වෙනම දේ වෙයි නොවන දේ වෙයි අපි දිගට මේක කරනවා කියන එකෙන් තමයි දැනගන්නේ මට ලැබිලා තියෙන සමාධිය මේ දෙයියු දුන්නා මං කෑ වගේ සමාධියක් නෙවෙයි මං උපේන ලද්දක් ඕන වෙලාවක වැටෙන්න පුළුවන් වැඩනට පස්සේ මට නැගිටව ගන්න පුළුවන් කියන එකට පටිපදා කියන වචනේ දීලා තියෙනවා යනවා ආපහු එනවා. ආය යනවා ආපහු එනවා. ආය යනවා ආපහු එනවා. ආන්නේ වැඩේ කරගෙන යනකොට කැමැතිනම් ඒකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. Taman කොයි වෙලාවක හරි ලැබෝ සමාධියක් ආශ්‍රය කරපු සමාධියක් තියෙනවනම් ඒක නැවත ලැබීමට අපි සියලු දේ සැදී පැහැදී ඉඳගෙන අමුද්‍රව්‍ය සපේලා කරගෙන කරන යනකොට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ අපිට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ වැඩ කරන චිත්ත නියාම වල හැටියට. ඒක වැඩ කරන්නේ න්‍යාම ධර්ම වල හැටියේ න්‍යාම ධර්ම බුද්ධ ඥානසේ දැකලා අපිට පෙන්ලා දීලා තියෙනවා. අපිට ගහපා දෙන්න අයිතියක් නැහැ. ඉතින් ඒක නිසා සමාධියක් ලැබනකොට ලැබෙන මේ පරිපන්ත ධර්ම හයත් ඕදාන ධර්ම හතරත් එක්ක කල්පනා කරන්න හැම වෙලාවකම අපිට හම්බ වෙනවා හිත පිට යන හැම වෙලාවකම අපිට හොඳ අවස්ථාවක් හිත පිට ගියාට පස්සේ ආපහු ගන්නේ මම සද්දක ඉඳලාද වේදනාවක ඉඳලාද අතීතේ ඉඳලාද කම්මැලිකම ඉඳලාද ඒක හරියටම කියන්න පුළුවන් වෙනවා. මේ අරගත්තට පස්සේ හිත මූල කර්මත්තනේ හොඳට හිටියද? එතකොට උඹට අඩු වෙලා තියෙන සද්ධාවද? උඹට අඩු වෙලා තියෙන වීරියද? උඹට අඩු වෙලා තියෙන සතියද? පේන්නේ හෝ එහාට යනවා අපව ගන්නවා එහාට යනවා අපව ගන්නවා ඒක නැත්තම් අර මේ සංගීත භාණ්ඩයක් පුරුදු කරනකොට හරි ගියත් පුරුදු කරන්න. වැරදුනත් පුරුදු කරන්න. ඒක ගැන කතා කරන්න ගිහිල්ලා මේකම නන් නෙවෙයි. ඉන්දියාවේ එක මිනිහෙක් කියනවා ඉන්දියාවේ හිටපු මේ ඔස්තාද් අල්ලා රක්ඛා කියලා මුස්ලිම් මිනිහෙක්. ඒ මිනිහයා ඒ මේ සිතාරේ වාදනය කරන්න ගියාම මුළු ඉන්දියාවේම මිනිස්සු හරි ආසයි. ඉතින් යා ළඟට යනවනම් පැය 8ක් අනිවාර්යයෙන්ම ඒක වාදනය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒත් ඔස්තාද් වෙන්න බෑ. මේ මිනිස්සයා ඒ ඔස්තාද් හැමදාම පැය 9ක් කරනවලු ඒක. හැම ගෝලයකම පැය 8ක් කරන්න ඕන. ඉතින් කෙනෙක් ගිහිල්ලා අහලා තියෙනවා මේ දැන් ඔබතුමා මේ ඔස්තාද්නේ. ඔස්තාද් වුණාට පස්සේ මේ ආධුනිකෙන් හිටින් කෙනෙක් පැය 8ක් කරන්න ඔයා පැය 9ක් කරන්නේ මොකද කියලා. ඒකට තියෙනවා මේක සරස්වති පූජාවක්. මං එක දවසක් පැය 9 කෙරුවේ නැත්නම් මගේ දක්ෂම ගෝලයා දන්නවලු අද සර්ට් වැරදිලයි කියලා. එක දවසක් මං දිගට කෙරුවේ නැත්තම්. බැරි වෙලාවත් මොකක් හරි හේතුව නිසා දවස් දෙකක් බැරි වුණොත් මගේ පන්ති ඉන්න ඔක්කොම දන්නවලු සර්ට කෙලවෙලයි කියලා. ඒ තරම් ඒගොල්ලෝ මේකේ උනන්දු වෙන්නේ. දවස් 3ක් බැනුනොත් මොන ඉන්දියාවම දන්නවලු ඔස්තාට ප්‍රැක්ටිස් කරගන්න බැරිලා කියලා. ඒ නිසා ඕගොල්ලන්ට පැය 8යි කරන්න ඕනේ. මම්මගේ මේ කුසලතාවය පවත්තන්න පැය 9ක් හැමදාම සිතාරේ වාදනය කරන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා භාවනා කරේ? ඇයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ දුතාංග 13ම රැක්කේ? රහත් වෙලා ඉවර නම් ඉතින් ඔක්කොම දැන් මම නම් විභාගෙ වෙච්ච දාතේ පොත් ටික සීරම ඇදයට දානවා මණිය නොදකින්න පතන් ආයේ පේල්ුණත් කමන්නේ පාස් වුණත් කමන්නේ පාස් වුණොත් නම් ගන්නෙම නෑ ආයේ බේලුණොත් ඉන් කරන්න දෙයක් නෑ අර ඇවිල්ලා කරපම් මේ කරපම් කියලා ගෙදර මිනිසුත් අනිනවා සරුත් අනිනවනේ පන්ති පිබ්බහක ඉවර වෙච්ච දවසේ පුදුම සතුටක් තියෙන අනේ මල හොන්තු මේකෙන් නිදහස් මේකේ වෙන්නේ බුදු දනතේ පාස් වෙලත් ආයෙ පොත් කියව. ඒක තමයි ධර්ම ගෞරවය කියන්නේ. අපි හිතනවා නම් මේ කුස්ති අම්මලයි මේ වඩ්ඩොයි කුප්තං කරණිය වෙලා භාවනා කරලා අපිට එකපාරම ධානය ලැබෙන්න ඕනේ මේ මෙයන් ඕනේ කියලා හිතනවනම් ගාහන්න ඕනේ හොන්දටම තලන්න ඕනේ. ඇත්තටම තලන්න මේගොල්ලෝ හිතනවනම් මේක එහෙම එකක් කියලා. ලැබුණත් ලැබුණත් ඒක පවත්තන්ද දවසට කොච්චර වෙලාවක් ඒක ගත කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ උපයාගත්ත දේ අරසා කරගන්න බැරුව යනවා. ඒ නිසා යනකොට මතක තියාගෙන යන්න මේකට ගියාට පස්සේ ලැබුණත් භාවනා කරන්න ඕන ලැබුණත් භාවනා කරන්න. එහෙම නැත්නම් එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් මේන් ගියාට පස්සේ මට ඔක්කොම බුදලයට සින්න වෙයි කියලා ඔන්න ඔය මිච්ඡා සමාධි කියන වචනෙට පැටලිලා තමයි එහෙම කතා කරන්නේ. එහෙම තමයි මේ අවුරුදු 2500 ඇවිල්ලා තියෙන්නේ. මේ කාටවත් පෙන්නන්න අඳුරහැරේට සප්ලයි ඩිමාන්ඩ් තියරයකට ඉල්ලුම සැපවෙන විදිහට නෙවෙයි. ඒ නිසා අපි වගේ දෙයකට කැමැතිද? අපිට යම් වෙලාවක ලැබුණොත් සමාධියක් අපිට පුළුවන් දෙයකට නඩත්තු කරගෙන යන්න. බුදුලියට සින්න වෙන්න ඉස්සරලා අපි ඒකට කැමැතිද කියන කාරණාව දුර කල්පනා කරලා බලන්න අපිට දැනට ලැබිලා තියෙනවා. ලැබෙන විදිහට උත්හාන සම්පදාව තියෙනවා අපිට. උපේලා තියෙනවා. පවත්තන්න බෑ. පවත්තන්න බැරි වීම ගැන අඬල වැඩක් නැහැ. පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. උත්තරමන් වහන්සේලා රැකලා තියෙනවා නම් රැකලා තියෙන එක නැවත නැවත ලක්ෂ කෝටි වාරයක් කිරීම. ඉතින් මේ ලක්ෂ කෝටි වාරයක් කිරීමද කියනවා ආශේවන ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍ය බහුලීකත ප්‍රත්‍ය කියලා. ආශේවති භාවේති බහුලීක. භාවනා කරනවා කියන්නේ දන්න දේම නැවත නැවතත් නැවත නැවතත් වෙහෙස මහන්ති නොබලා කටයුතු කිරීමයි. ඒකදී අපි ඔය ගෙවල් දොරල කරන වැඩ වගේම නෙමෙයි මේක. ඒ නිසා අපි පෙළ ගැහෙන්න ඕනේ, හිත හදා ගන්න ඕනේ. අපි ළඟට එනකන් ධර්මය ආවේ මෙහෙමනම් අපි වැඩ කරනකොට කොන්දේසි විරහිතව ඒ ධර්ම ගෞරවයෙන් දිකට කරගෙන ගියොත් අපිට එන සමාධිය අපිට උරගාලා බලන්න පුළුවන්. නැති වුණොත් නැවත උපයා ගන්න පුළුවන් ද සමාධියක්ද කියලා. එතකොට නම් දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් මේක මිච්ඡා වෙන්න බෑ කියලා. ඒ නිසා උපයා ගන්න ලද දේවල් වලට තම තමන් සතුටු වුණාට කමන්නේ හැබැයි ඒක නඩත්තු කරන්න උපයා ගන්න උපයා ගන්න කුසලතාවය බෑ. ඊට එහා ගිය කුසලතාවයක් අවශ්‍යයි. ආරක්ක සම්පදාව සඳහා ඒ කුසලතාවයේ තව තවත් වැඩි වීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නතර කරනවා. චිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.